සරණයි. සරණයි. දැන් අපි වැඩි පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. කොහෙන්ද කතා කරන්නේ? මේකයි කට්ටුනේ. ඒක තමයි යාග දැක්කා. කරනවානේ මේ වෙලාවේ කරනවා කියලා. අමතක වෙන්න දෙයක්. නෑ දැන් දැනගන්න එපා. පොත් දෙක ගන්න හිටියා. පොත් දාගමට. ගයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න වාදක මහතුරු සමග අපි මේ ධර්ම සාකච්ඡාවට පිළිවෙල බලාපොරොත්තු වෙන්නේ. අපිට සෙනසුරාදාක් ඉදිරියපත් වෙලා තියෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පැයකමාර විතර කාලයක් මෙතන ඉඳලා ධර්ම සාකච්ඡාව සඳහා ලබා ගන්න ඔරලොස් පැය 9 වෙනකම්. අපි ඒකේ මුල් විනාඩි ස්වල්පය අපේ චාරිත්‍රාක් විදියට විවස්ථාව සිහිපත් කර ගන්න අපි ඊට පස්සේ සංගීති සූත්‍රයේ ඊගාවට අදාළ පරිච්ඡේදය කියව ගැනීමෙන් දවසේ මාතෘකාව එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවට පොටපාදා ගැනීම කරනවා. අපි යනවා අපේ භාවනා සම්බන්ධ තොරතුරු. ඒ කියවන කොටසට අදාළ දෙයක් තියෙනවා නම් ඒකේ සම්බන්ධ තොරතුරු සහ අපි අපගේ ආධ්‍යාත්ම ජීවිතයට අදාළ තොරතුරු ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා විෘත් ධර්ම සාකච්ඡාව.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 මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිණ හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමය යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. එවමෙව කෝ රාජකුමාර පංචමානි පදානියන් ගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං ඉතිවිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාර්ථි සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතා හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසට්ඨෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ධාමවා දහ පරක්කමෝ අනිකිත ධූරෝ අනිකිත ධූරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤෝ හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා හිමානි කෝ රාජකුමාර පංච පංච පධානියං ගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිසාධි සූත්‍රයේ වදාළ භාවනානි යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා කර්මයන්ගෙන් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළෙහි පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා ගැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල්ලේ සීලයක පිහිටුවා පණ්ඩුපලාසයක වශයෙන් තැනක නවත්වා පෙරළ බණ දහම් හා අත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය.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 ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්තිකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ණතෝ න සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්සු සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැනගෙන කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජිපටිපන්න භාවයව පුරුදු කළ යුත්තාහ ගම්වැදීන් බණ කීම ආදී අසා කටයුතු දැන් හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට පාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැෙහි යෙදිය යුතු නිද්දාරාමතා, භස්තාරාමතා, ගණසෙන්වනිකාරාමතා ආදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුක්තාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතුය පර්යාප්තියෙන් මෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාත්මි ධර්මයේ උග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. පළවෙනි කොටස දෙවෙනි කොටස. පළවෙනි කොටස. ඉදිරිපත් කරගත්තේ යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි කොටස. අපි ඒකට ශීපත් කරගන්නවා ලබන සැරේ කතිකාවතේ දෙවෙනි කොටස 26 27 දක්වා 54 දක්වා කාරණා ඉදිරිපත් කරගන්නවා. අපි ඊගාව අංකයේ වශයෙන් දැන් සංගීති සූත්‍රයේ එදා නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.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 එකතු කරලා පෙන්වන එක සාමාන්‍යයෙන් කරන්නේ පැවිද්දන්ට. සාමාන්‍ය කරන්නේ පූර්ණ කාලින යෝගාවචරයට නැත්නම් කාම තණ්හාව තමයි ගොඩක් වෙලාට අපිව කරදර කරන්නේ. ඒ නිසා කාම තණ්හාව ප්‍රධාන වශයෙන් සමස්ත ලෝකයට පෙන්වනවා. සත්තුන්ට ඕන කෙනෙකුට. නැත්නම් යම් කිසි කෙනෙක් කාම තණ්හාවේ ආදීනව තේරුම් අරගෙන ගිහි කී අතහැරියයි කියලා නැත්නම් කාය විවිකේ හොයාගෙන එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කෙරුවට පස්සේ ඒ කෙනාට බලපාන්නේ භව තණ්හා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. මේ ගීගේ වෙනස් කරනකොට වෙස් පෙරලෙන හැටි. එහෙම නැත්නම් පූර්ණ කායන යෝගාවචරයක් වශයෙන් යෙදී කටයුතු කරනකොට ඒ මනුස්සයා නිකන් අමුතු වෙස් පෙරලියක් සිද්ධ වෙනවා. ඒ වෙස් පෙරලිය තමයි අපිට තේරෙනවා කියන්නේ. අපි ගීගේ අතහැරිය කියලා තේරෙනකොට වෙන්දට වැඩිය තද වෙනවා. එච්චරයි තේරෙන්නේ කාරණා. පැවිද්දෝ කියන්නේ අම්මතර තද වෙච්ච જાතියක්. ගිහි ගෙදර ඉන්නකොට කවුරු වැරදි කරවත් ගන්න මාත් ගාගෙන එමිසුත් ගාගෙන ඉන්නේ. ඒකට කාම තණ්හාවට වැටෙන්නේ. ඒ නිසා භව තණ්හාවට යනකොට මෙන්න මේ මේක ටිකක් විස්තරයි තුකීත ඊට ඉස්සෙල්ලා මේ කාරණාව කියලා ඉන්නවා. මේක ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා මිනිස්සයා සංසාරට බැඳෙන්නේ කාමෙන්. ඒ නැත්තම් දුක්ඛ සත්‍යයට හේතුව තණ්හා. නමුත් යම් කිසි කෙනෙක් ගිහිගේ අතහැරපු ගමන් සීලයකට ගිය ගමන් පූර්ණ කායන භාවනාවට ගිය ගමන් යෝගාවචරයක් කියලා කියාගන්න ගිය ගමන් එයා කාමයේ ආධිනව දන්නවා. එයා දැන් එතන ඉඳලා අහුවෙන්නේ ව්‍යාපාදයට, ද්වේෂයට. පුදුම විදිහට පැවිද්දන් අතර ද්වේෂය තියෙනවා. ඒක පෙන්වන්න නැතුව සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා. හැබැයි ගියේ අතර පොරෝකේට ඉර තිබුණාට පැවිද්දා අතර තියෙන දැලි පීය කපනවා කෑල්ල කොහෙ යනවද හොයන්න බෑ. ශිෂ්කාන විතරයි දාන්නේ. මෑන් මිසින් එච්චරයි. පැවිද්දන් අතර පැගිය මේ ආගම් වල තියෙන කැත වැඩ ටික සියල්ලටම ද්වේෂය පදාන් වෙලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ. ගිහිව ඉන්නකන් තේරෙන්නේ නැහැ. පැවිදි වුණාට පස්සේ පැවිද්දට තේරෙන්නේ නැහැ. මොකද පැවිද්දා හිතනවා පැවිදි වෙනවා කියලා කියන්නේ තද වෙනවා කියන එක. කීකිය අතරු ගමන් තද වෙන එක තමයි මූල ධර්ම වෙන්නේ. ඉතින් ඒකට හේතුව මෙහෙම පෙන්නනවා. කාම තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ඉදුරන් ටික පිනවන එක ඒක කරපු එකෙක් ලෝකේ නැති වුණාට මේ ඇහැ පිනවනවා කන නාසය දිව කය, හිත. ඒක ටිකයි. භවතණ්ණා කියන්නේ අපේ සන්ත අපේ ආසවල් පිටවෙනක මගේ පවුලේ අය මගේ රටේ අය මගේ ජාතිය අය මගේ මේ නගරයේ අය මගේ සමිතියේ අය ඉතින් එතකොට මේක ටිකක් මේ පුරවන්න බැරි ඇහිදල් කූඩයක් වඩටපත් වෙනවා අරකත් ඇහිදල් කූඩයක් තමයි ඈකන දිවනාසි පිටුවියත් ඇහිදල් කූඩයක් තමයි ඒකෙදී ඇත්තටම කියනවා නම් අපි අපේ අම්ලට තාත්තලට ඉස්සරහින් ඉන්නේ අපිට අනිත් කටට හොඳ රූප බලන්න පුළුවන් හැකියාවක් අද තියෙනවා ශබ්ද අහන්න හැකියාවක් තියෙනවා. ගඳ සුවඳ අපිට ඉච්චර වගේ මිනිස්සු අතර හඩු ගඳ නෑ දැන්. මිනිස්සු කොයි මිනිස්සුන් නාලා කියලා ඉන්නවාද? ඒ නිසා ගඳත් අඩුයි. මිනිස්සු එකතු වෙන තැන්වල ඉස්සර ඉන්න බෑ. දැන් උනත් ඔය ගලාපාරේ බස් එකේ එහෙම යනකොට යන්න බෑ. බස් එක කැරෙනකොට පුදුමාකාර අඩු ගඳක් තියෙනවා. වැද්දෝ අතර, ශ්‍රීලව් අතර ගස් ගඳ කියලා එකක් තියෙනවා. දැන් නෑ. දැන් ටිකක් අපි නාලා කියලා ඉන්නවා. එතනින් ගියාම රස බලනකොට අපිට ඕනේ ආහාරයක් අදවල් ආහාරට ගන්න පුළුවන් ඉස්සර මහරජා කෙනෙක් ගන්න දෙයක් අපිට සාමාන්‍ය මැති පුද්ගලයට ගන්න පුළුවන්. ඒ තරම් ඒක ටික ගණන් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන දෙයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. අඩු ගන්න දවස් දෙකකට සැරයක් ගන්න පුළුවන්. පහස ගත්තාම අපි අද ඉඳ ගන්න කොට මිට යන වාහන බලපුවාම ඇත්තටම ඉස්සර රජ කෙනෙකුට හිතන්න බැරි දෙයක්. අපි හිතන්නේත් ඒ වගේ නිසා අපේ ඇහිදල් කූඩේ තමයි. ඒක සාමාන්‍ය ප්‍රමාණයට අපි ජලජාතික නිෂ්පාදනය අතින් හෝ ඒක පුද්ගල ආදායම අතින් අද වැඩි. නමුත් අපේ පැත්තට යනකොට මාගේ මේ සඩන රට ජාති ආගම් පින්සයි කියපු ගමන් නැට්ට උඩ තියාගෙන මූට්ටු වෙලා තමයි ඉන්නේ හැම වෙලාවෙම. ඒකට තමයි ආගම ගෙනියන්න හදන්නේ. දුටුගම රජු කිව්වේ මොකද්ද මාගේ මේ සඩන සැප පිණිස නෙවෙයි රට ජාති ආගම් පින්සයි කියපු ගමන් උද්දී ඉඳලා හැන්ද වෙනකන් යුද්ධ සටන් කරගෙන කෑ ගහගෙන කවපිය මරාපිය කොටාපිය කියනවා යන්නේ. ඉතින් ඒ නිසා භවතණ්ණා කියන්නේ විශාල ප්‍රදේශයක් අපි අල්ලනවා සීමිත හැකියාවල් සහිතව තද වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව සහ භවතණ්ණාව කියන එක ගන්න තියෙන ගිහිකී අතහැරපැත්තෝ මාර රිලව කුරුම්බගෙඩියට අත දැම්ම වගේ. අත ගන්න බෑ ආයේ. Tamange දේ පුරවගන්නේ අපිට මෙතන ඉන්න කට්ටිය ගත්තා සාමාන්‍ය වැඩ කරන දත්තවස කරතයි. නමුත් පවුලිය ඔක්කොටම ගන්න දෙන එක පවුලිය ඔක්කොටම ලස්සන ගයක් හදලා දෙන එක පවුලිය ඔක්කොටම වාහන දෙන එක නැන්දමට මාමට දෙන එක, අම්මට තාත්තට දෙන එක, මෙඩිකල් හෙල් මේ ඉන්ෂුරන්ස් ඔක්කොටම බැංකු ගෙනම ඔක්කොටම ආරසාව දෙන්න ගියාම පුදුමාකාර අපිට මේ දේ කරගන්න දෙන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමය. අපිට මේ දේ කරගන්න දෙන්නේ ඊත්තු ගුණය. අපිට මේ දේ කරගන්න දෙන්නේ මගේ සෞඛ්‍යය. අපිට මේ දේ කරගන්න දෙන්නේ මගේ කර්ම ශක්තිය කියලා කොයි වෙලාවෙත් පෙනේ පුප්පගත්ත තමයි මම ඉන්නේ. ඉතින් පැවිද්දා කියන්නේ ස්වභාවයෙන් පිස්සෙක්. ඔළුව නරක වෙච්ච මිනිස්සෙක්. කාමේ නෙවෙයි ජීවත් වෙන්නේ. කාමේ ඉන්න මිනිස්සු වෙන්නේ චි නිකන් උදේට විසිකරන කෙල ටිකක් වගේ. ඊයක කාමේ ඉන්නේ කියලා. අපි නෑ අපි ඇවිල්ලා භව තණ්හායි. <laughs> මේ රට જાති ආගමන කියලා ගියාම අර තමන්ගේ වෙනද කරගන්න වැඩේ කරගන්නත් නෑ. පුදුම තදවිල්ලක් එන්නේ. ඕක දන්නවනම් පැවිද්දා පුදුම ජොලියක ජීවත් වෙන්න පුළුවන්. ඇයි මේ මේ සංඝයාට තද වෙන්නේ මෙච්චර ඉක්මනට? මොන දේ දුන්නත් හරියන්නේ නෑ. අර ගිහින්ට වැඩිය ලොකුවට ඕනේ. ගියන් වැඩි ඉස්සල්ලා ඕනේ. ගියන් වැඩි සැලුට් එක ගහන්න ඕනේ. අයියෝ ඒක දිහා බලනකොට මගේ මේ පැවිදි ජීවිතේ මෙච්චරම සුන්දර අවුරුදු 8ක් මේකට මං hina වෙවි ජීවත් වුණා. පැවිද්ද කරන පිස්සු පැවිදි වෙන්න ඉස්සල්ලා. කද්දාවත් පැවිදි වෙන්නේ නැහැ කියන අදහසින් වගේ හිටියෙත් ගිහි භාවනා මධ්‍යස්ථානයක පැවිද්දෙකුට එන්නවත් දෙන්නේ නැහැ පළාතකට. අපිට ඕන විදිහට අපේ ජීවිතය අපි ගත කරා. හැබැයි මට හිතුණා මේකේ ওই දැන් ওই පැවිද්දවක කෙරුවට බුදුරජාණන් වහන්සේ පැවිද්දත් කිරුවකට නෙවෙයි. පැවිදි වෙලා නියතමානී වියක්. පැවිදි වෙලා අහිංසක වියක්. පැවිදි වෙලා සාරිපුත්තු සාංශ කිව්වා වගේ මිනිඔලු කට්ටකට හිඟාගෙන ජීවත් වෙන වසලෙක් වගේ ජීවිතයක්. අං කැඩිච්ච ගොනෙක් වගේ ජීවිතයක්. වතුර වගේ ජීවිතයක්. ගින්න වගේ ජීවිතයක්. හුලක වගේ ජීවිතයක්. අනුන්ගේ කාය යැපෙන එකනේ. අන්න මේ දේ තේරුම් ගන්නවා කියන එක තමයි මේ ආර්ය වංශය කියලා කියන්නේ Brahmacharya කියලා කියන්නේ එහෙම නැත්නම් පැවිද්ද කියලා කියන්නේ තපස කියලා කියන්නේ. ඉතින් සංඝයා එළියට බහලා අත්පයදී අරක දියව මේක දියව කියනකොට කොම්පැනි පිළිබඳව සෝක හිතනවා මට. අපිට කොහොමද අයිතිවාසිකම් කිල්ලන්ඩයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ මේ අයිතිවාසිකම් කියන වචනේ ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ. අයිතිවාසිකම් තියෙන්නේ වර්තමාන මොහොතේට වා. ඒතර සියලු සප සම්පත් හම්බ වෙනවා. ඉතින් වණ්ඩිතත් මහත්තයා එහා කන්දේ හදපු මිනිස්සු හැමදාම පත්‍ර කැල්ලක් ලොකු සංසාරේ කපල වෙනවා. සංඝයා එළියට බහලා අයිතිවාසිකම් දියව අපේ ගුරුපත්තියම් දියව රජේ රැකියාව දියව කියනකොට මේ සංඝයාද කියලා අහලා වෙනවා. ලොකු සංඝේ කද්දාත් උත්තර බඳින්න ගියේ නෑ. මොකද ලැජ්ජයි. ලැජ්ජයි සංඝයා අයිතිවාසිකම් කියනකොට මේ ශක්විත රජ පැටව, රිංග පැටව. බල්ලන්ගෙන් ගිල්ල ගාවලා අයිතිවාසිකම් ගිල්ල. සක්විති රජුමට වසලයෝ ගාඩ කියලා කියන අයිතිවාසිකම් තියවියකෝ. මොන්න කියවන්නේ WS කරුණාතුමාන්ටගේ භික්ෂුගේ උරුමය කියලා කාරණා 60 ගාණක් කියලා දෙන එක පොතේ. ඒක පැයට කතා කරන්නේ මිච්ඡර සිංහ සමාජයක්. බුදුහාමුදුරුවෝ ඇති කෙරුවේ මෙච්ච බියෝගාවචරොත් එක්ක මම කතා කරන්නේ. පැවිදි භාවනා කරන පූර්ණ කාණ යෝගාවචර හෝනසක් පිටි. අරම ඉල්ලනවා. අන්න එතෙන්දී අපිට බය පාන්නේ භව තණ්හා. කියන්නේ අපි ඇසියුම් කරනවා අපි හිතනවා දැන් අපි ගිහි ගිය අතර තියෙන අපිට කට්ටිය පුදන්න ඕන. අපිට කට්ටිය පාවඩ එලන්න. අපිට කට්ටිය කකුල් හොදන්න ඕන. ඒ දුවඩ ප්‍රශ්නයක් නැහැ. කකුල් හොදන්න වටිනවා සංගයයි. ඒක වෙනම කතාවක්. කරන්නේ නැත්තම් උපයන්න ඕනේ. දා ලොකු සංඛ්‍ය අවුරුදු 20 වුණාට මහතෙරුණාංශ වෙන්නේ ඒක උපයන්න ඕනේ තේන තීරෝ හෝති ඒනස්ස පලිතං තීරෝ මෝගජින්නෝති උච්චති මොකද්ද තුන්වෙනි කාද පදේ තියෙන්නේ තේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්කෝ වයෝතස්ස මොගජින්නෝති උච්චති අවුරුදු 20 වෙච්ච පමණින් මහතෙරුන් වහන්සේ වෙන්නේ වයසට ගියේ හිස්පිටසෙක් එබිනියා මොගජින්න කියලා බුදුහාමර කියනවා පැදුරට නාක් වෙච්ච මිනිහ කියලා අපි කියනවා පස්පිරුණට බැවිත් විද්‍යාව කිසිම වෙන්නේ නැහැ භික්ෂු උපයන්න ඕනේ හැම වෙලාවෙම ඒ ගියන්න වෙන්න තියෙන දේ පැවිදි සහෝදරෙන්ට වෙන්න තියෙ ගුරුන්ට වෙන්න ඕකට බුදුහාමරන්ගේ වට උපේනකොට හම්බ වෙනවා සැප. ඒක දෙයියෝ බුදුන් දෙන එකක්. මේ මනුස්සය දෙන එකක් නෙවෙයි. ඒ වෙනුවට භව තණ්හාව ඇති කරගෙන තමයි අද මේ ওই নানা ආකාර නිකාය ભેද එහෙම නැත්නම් මේ මානව බෞද්ධ ආචිවාසිකම් ගිල්ලන්න හදන්නේ. හරිම තුච්චයි. හැබැයි කියලා වැඩක් නැහැ මොකද ඒගොල්ලෝ දැන්නවත් කිපිලා ඉන්නේ. ඒගොල්ලත් එක්ක ගියොත් අපිටත් වෙන්නේ කිපෙන්නේ ඊට වඩා අපිට හොඳයි. අපිට මොකක්වත් එපා. අපි වර්තමානයේ සතුටින් ජීවත් වෙනවා. අපිට දෙන්න තියෙන දේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා manussත්වපත් ලැබෙලා ලැබිලා තියෙනවා ඊශන සම්පත්තිය ලැබිලා තියෙනවා සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා සද්ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා පැවිද්දක් ලැබිලා තියෙනවා අපට කණ්ඩ දෙනවා නම් අපට බොණ්ඩ දෙනවා නම් අපට ඉන්න දෙනවා නම් තව මොනකෙන් ගෙටියටද තවත් සම්ඩු කරන්නේ අපට කණ්ඩ දියල්ලා අපට බොණ්ඩ දියල්ලා අපට ඉන්න දියල්ලා කියන්නේද නෑ බුදුහාමුදුරුවෝ හතරම දීලා තියෙනවා උපසම්පදා මාළකේදී කියලා කියන මෙන්න කරණීය ටික මෙන්න අකරණීය ටික මහණෙනි. මේ ටික මම උඹලට සහතිකයි. කරපියව පැවිද්ද කියලා. ඉතින් මේ භව තණ්හාව අපි තේරුම් ගන්න නැහැ. විශේෂයෙන්ම කාම තණ්හා භව තණ්හා දෙක අතර පටලවිල්ල එහෙම නැත්නම් කාම තණ්හාවේ ඉතිරි පැතිරි යෑමක් තියෙන භව තණ්හාව කියලා කියන්නේ ආයතන වශයෙන් පැතිරෙනවා. පැතිරිල මේ රට ಜಾති ආගමන කන ප්‍රාණාදාන. එහෙනම් අනාගතය ගැන කල්පනා. දැන් විතර කැඩලා මැදිනේ. අනාගතයටත් උනේ. රට ජාති ආගම ඔක්කොමටත් ඕනේ. ලංකාවේ තරබ මුළු ලෝකෙටම ඕනේ. ඉත දරා ගන්න බැරි දයක් ඔළුවට ගත්තට පස්සේ ඉතින් ටෙන්ෂන් තමයි. ඉතින් කොලෙස්ටරෝල් තමයි. ඉතින් ගිඩිරස් තමයි. ඉතින් මේ භවතණ්හාව තේරුම් ගන්නවා කියලා කියන්නේ ශිෂ්ටාචාරය. ශිෂ්ට මිනිස්සයා පුදුම විඳවිල්ලක් විඳවනවා. ඉතින් ඒ නිසා ambiguity of civilization කියලා අන්තිමට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැරෙන්න කිට්ටු වෙලා ලියන්න පටන් ගත්තා. අපි කැලේ හිටියානම් ඇඳුම් අඳින්න නැතුව මේ තියෙන ටෙන්ෂන් එක අපිට නෑ මේ තියෙන සල්ලි අපිට නෑ මේ තියෙන විවාහය අපිට නෑ එහෙනම් කදාකත් මනුස්සයාට ඔය භයානක රෝග මොකක්වත් වෙන්නේ නෑ දැන් මේ එළියට වැහැලා අපි ශිෂ්ට වුණාට පස්සේ අපිට ඇඳුම් නැති වුණොත් ඉන්න බෑ අපිට කතාදි නැතුව ඉන්න බෑ සල්ලි නැතුව ඉන්න බෑ නම් සර්වඥයන්සේ පහළ වුණේ ඇත්තට මේ ශිෂ්ට සමාජයේ බුදුහාමර එන්නේ ඉස්සෙල්ලා තමයි අපි හිටියේ යුගේ එහෙනම් ඒ යුගයේ තිබුණ නැති ප්‍රශ්න වර්ගයක් අද අපිට ඇවිල්ලා තියෙන නිසා අපි මේ දිනු වෙන වැඩෙන්න වැඩෙන්න අපි යුද්ධ වැඩෙනවා කාමරාගේ වැටෙනවා මොකද හේතුව භව තණ්හාව සබව තණ්හා කියලා කියන බෝ කිරීමට තියෙන ආසාව මම නෙවෙයි අපි මේ අපි අපි මේ භවයේ ඉතිරි පැතිරි යන්නේ. ඒක ඉතින් අපේ දවසට කොච්චර දේවල් අපි කල්පනා කරනවද? මේ මම දැන් මෙතන කියන වෙනට අපි දැන් මෙතන. අපි දැන් නෙමෙයි අපි වර්තමාන අනාගත වර්තමාන අතීත නැවත තුනම මෙතන නෙවෙයි රටටම අපේ ගමටම ගිය ගම ආයේ මොකුත් නැ මාළුවන්ට පොරි දැම්ම වගේ කොහෙන් යනවද හොයන්න බෑ. නිසා ඒක එන්නේ නැතුව නෑ ඒක තියෙනවා ඒක උපක්ලේශයක් විදිහට සලකන්න. අනිකර්ම කෙලේශයක්. ඒක දෙයක් නෑ. මේ භව තණ්හාව අඩු ගන්න උපක්ලේශයක් වශයෙන් mind your own business කියලා මම කියනවා. be mindful mind your own business. මේ අඩු ගානේ භාවනා කරන වෙලාවේ Taman ගොඩක් බලාගන්න. ඒකට විනාඩි 5ක් දෙන්න. 10ක් දෙන්න. 15ක් දෙන්න. එහෙම නැතු මේ ඔක්කොම ඔළුවේ දාගත්තට පස්සේ අපිට සුදුසුකම් නැහැ. අපිට අඩු ගානේ කාම තණ්හාව සන්තප්පණය කරගන්නත් වෙනදට වැඩිය වැඩි. ඒකවත් අංග සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා භව තණ්හාව සහ අවිද්‍යාව දෙක අතර ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර. අපි භව තණ්හාවට ගිය ගමන් නව නිර්මාණ වලට යනවා. භව තණ්හාට ගිය ගමන් නිෂ්පාදනය ගැන හිතනවා. අභිවෘතිය ගැන හිතනවා. මම එදා ගියා මේ විෂය වෙන්න ගියාට පස්සේ ඒක මේ ජනමාධ්‍ය සම්බන්ධ ආයතනයක්. මම මුල් වතාවට මම ගියේ මේ දෙකට මම ඇත්තටම කැමති නැහැ යන්න. ගියාට පස්සේ ඉතින් මම මෙහෙම කතා කරලා කිව්වා අඩු ගන්න අපි විනාඩි 10ක් 15ක් මෙහෙම අපි ඉඳගෙන ඉන්න එක බලමු, හැවිදගෙන ඉන්න බලමු කියලා සාකච්ඡා කරනකොට ඒ ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ කියන දේ පිළිගන්නේ නැතුව නෙමෙයි ඒ වුණා අපි නිතරම බලන්නේ නව නිර්මාණ කිරීම. අපි වැසිකිළියේ ඉන්නකොටත් කල්පනා කරන්නේ ඊගාට අපි නිෂ්පාදනය කරන නිර්මාණය මොකද්ද කියලා. ඒ නිසා අපි නිතරම කල්පනා කරන ඒකෙන් තමයි ආයතන වශයෙන් තියුනේ අපි වශයෙන් මම වශයෙන් තියුනේ ඒකට මොකක්ද දෙන උත්තරේ කියලා. ඉතින් මං කියවා මේ අපේ ජීවිතේ නරින්මාර සඳහා කොහොම කැප වෙලා තියෙන කියලා දැනගන්න එක තමයි ලොකුම නිර්මාණය. ඒ තරම් අමනියෝ කියලා අපි. අපි මේ අනුන්ගේ දේවල් වලට කරන්න යනවා කියන එක දැක්කනම් මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ හිතෙන් කියලා එච්චර නිර්මාණ ශිල්පයක් නෑ මට කියන්න මතක වුණා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා චිත්තම් බික්කවේ චිත්තතරං චරණ චිත්තේන කියලා හිතට තේහිතා ගන්න පුළුවන් ලොකුම දේ තමයි ඇනිමේෂන් නැත්තම් මේ චිත්‍රපට චිත්‍රපට වගේ දේ. ඒක ලස්සනයිනේ මිනිසුත් නටනවා පණ තිනවා වගේ බුදුරජාණන් කියනවා ඒකත් හදලා තියෙන්නේ හිතෙන් ඊටත් වැඩිය හිත විචිත්‍රතරයි මේ ඔක්කොම හදන්නේ එවැනි විචිත්‍ර හිතකින් ඒ හිත දිහා බලපං හිත හදන විචිත්‍ර නිර්මාණ දිහා බලලා පටු වෙන්න එපා මේක තමයි ලොකුම නිර්මාණය ඊපස්සේ යම්මනි කතා කරේ නැහැ කතා කරන සමයට මම තව තව දේවල් කියන්න ඉඩ තිබුණා කියනවා කියලා කරන කාරණා නමුත් ඒකෙන් නතර වුණා ඉතින් අපි හිතන මේ අනුන් වෙනුවෙන් නා නිර්මාණ කරන තරම් මම අනුන්ට වැඩිය උඩින් ඉන්නේ මට පුළුවන් නිර්මාණ කළ අපිත් බංකොලොත් අපිත් ඉන්නේ අනුන්ගේ ණයට කාලා එහෙව් එකේ මේ අනුන්ට කරන්න පුළුවන් දෙයක් එනවා හිත විවේක වෙච්චාම හිත විවේකච්ඡාම් පුදුමාකාර නිර්මාණ ශිල්පයක් එනවා ඒ කවුරුත් දන්නව හිත හිතා ගන්න නිර්මාණ ශිල්පේ අමුඹ කන්නවා හිතින් එන නිර්මාණ ශිල්පේ ඉදිච්චඹ කන්නවා වගේ ඉතින් විවේක බුද්ධියෙන් තමයි බුදුජානනාංශය ඔක්කොම ත්‍රිපිටකේ දේශනා කරන්නේ කලුලැලි තියාන ටීචින් ටෙක්නික් තියාගෙන ඔඩියෝ වීඩියෝ විෂුවල් දාගෙන නෙවෙයි නේ කෙරුවේ රටහුණු කැලලක් පාවිච්චි කරලා නැහැ කළු ලැල්ලක් පාවිච්චි කරලා නැහැ. වැඩිම වුණොත් මොකද්ද මේ ව්‍යාකරණ මුද්‍රාව. තමන්ගේ ඇඟිලි 10 අරගෙන මේක පහ පහක් තියෙනවා මේවා මේවා වෙන වෙන විදිහට සම්බන්ධ නේ සම්බන්ධතා අතර මෙහෙම සම්බන්ධ එන්න පුළුවන්. උපරිම පාවිච්චි කරුවොත් ටීටී ටේල් දැන් ගහකින් කොළ ටිකක් අවුලගෙන අරගෙන කොළ ටික පෙන්නලා ගහගෙන කියලා දුන්නොත් හැලීගෙන කියලා දුන්නොත්. ඉතින් අද තමයි ඔක්කොම ලෝකේ ටීචින් ටෙක්නික් තියෙද්දී ජාතිය වල්මත්. එන්න එන්න වල්මත් වෙනවා. ඒ නිසා මේ භවතණ්හාවේ තියෙන භයානකකම තේරුම් ගන්න යන්න අමාරුයි. ගන්නත් එපා. පොදුවේ තණ්හාව කියලා දාලා අරගන්න. නමුත් පැවිද්ද දැනගන්න ඕනේ පැවිද්දන්ට දෙන තණ්හාව ලෙල්ල ඇරලා දෙන්නේ. ගිහියට තියෙන තණ්හාව ගෙහකදී ලෙල්ල පිටින් දෙන්නේ. පැවිද්දන්ට දෙන්නේ ලෙල්ල ඇරලා පොඩ්ඩක් තැඹිලා ඊට පස්සේ මදේ කාපල් ලෙල්ල කන්න එපා. ලෙල්ලේ තියෙන කාම තණ්හාව. මැද තියෙන භව තණ්හාව. ඒක නිසා අපි නිවන පැතුවත් භව තණ්හාවට වැටෙනවා. නිවන දැන් තියෙන කිව්වනම් දැන් නිවන ලැබලා තියෙන එකේ ප්‍රශ්නයක් නැහැ. නිවන ඉස්සරහට තියෙන. එතකොට අරුට ඉස්සර මම නිවන දකින්න ඕන. අරුට ඉස්සලා මම ධ්‍යාන ලබන්න ඕන. අරුට ඉස්සලා මම ධ්‍යාන මාර්ගඵල ලබන්න ඕන. යා විපස්සනා ඥාන ලබන්න ඕන. ඉතී අර කාම ලෝකේ තියෙන රණ්ඩුව තියෙනවා මේ. භව තණ්හාව තේරුම් ගත්තොත් අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර කරනවා. හැම සංස්කාරයක්ම භව තණ්හාව නියෝජනය කරනවා. අපි මේ කරන්න හදන දේවල් දැන් මේ කරන ටික ඇර මේක ඉවරෙච්චාම අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා අපි ළඟ තියෙන අනාගත සැලසුම් කාම භෝගියාට කාම තණ්හාවට නෙවෙයි ඒක ගත වෙන්නේ භව තණ්හාවට. ಜಾතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, ස්ථාන වෙනුවෙන් නරක දේවල් නෙවෙයි. නමුත් ඒක වෙන දේ හොඳයි හිතලා කරන දේවල් වලට වැඩි. ඉතින් මේක හරීම වාදයට තුරු දෙන කතාවක්. එතකොට මේ ජාතික හැඟීම, ආගමික හැඟීම, එහෙම නැත්නම් අභිවෘද්ධිය පිළිබඳ හැඟීම සහ නා නිර්මාණ වැරදිද කියලා. නෑ වැරදි නෑ. නමුත් අමෝරාවෙන් ගන්න එක ඇඹුලයි. ඕක වැඩි කරගෙන යනකොට එනවා එකක්. ඒක හොඳ එක. ඒක ඔරිජිනල් එක. ඒකේ ආයෙ ලුණු මිරිස් දාන දෙයක් ආ ඉන්නේ එලියනබල් අන්නලොවිත්. ඒක ඉබේනවා. ඒක එනකොට ආයෙ කවුරුත් ඇවිල්ලා ඒක හොඳ දෙය කියලා කියන්න ඕනේ නෑ. ඉරපායන වගේ දෙයක්. අන්න ඒක එන්නේ නැහැ අපි මේ භව තණ්හාවෙන් කල්පනා කරන තාක්කල්. නමුත් භව තණ්හාව සංස්කරණය කිරීම නතර වෙන්නේ ඒ නිසා සංස්කාර වලට රණ්ඩු වෙලා වැඩක් නැහැ. සංස්කාර වලට හේතු වෙන භව තණ්හාව දකින්න මේ විවේක වෙච්චාම හිතට නිකන් ඉන්න බැරි යටි මොනවාරි කරන්න හිතෙනවා. මේ නිකන් ඉන්නකොට බුද්ධානුස්සතිය හරි කරමු. නිකන් ඉන්නකොට මේක අනිච්ච දුක්ඛං අනත්තං හරි කරමු. නිකන් ඉන්නකොට මේක මෛත්‍රී භාවනාව හරි කරමු කියලා අර හිත විවේක සතිය විසින් අපිට පිටිය සකස් කරලා දුන්නාට පස්සේ ඒකේ নানা ප්‍රකාර දේවල් කිරීමේ ගොඩ පෙරක දෝරුකම් එන්න පටන් ගන්නවා. මාර්ග කෙරුවොත් මොකද්ද මේක කෙරුවොත් මොකද්ද මේක අහගන්න ඕනේ. මොකද මේ වෙන්න දන්නේ වෙන්න දන්නේ නැහැ කියලා අර මොකද්ද නිකන් කුප්පණ ගතියක් එනවා. ඉන්න බැරි ගතියක්, වසන්න බැරි ගතියක්. ඒක බොහෝ විට යෝගාවචරයටනේ කාම තණ්හාව නෙවෙයි. ඒක පිළිබඳව ජුගුප්සාව දැනට පහළ වෙලා තියෙනවා. ආවත් ඒක ප්‍රතික්ෂේප කරතයි. නමුත් ධානයක් ලබන්න. විපස්සනා ඥාන ලබන්න. මාර්ගඵල ඥාන ලබන්න. නිවන ලබන්න ආදී වශයෙන් මේක මේ තෘෂ්ණාවක් ඇති වෙනවා. අන්න ඒක දැක්කනම් ඒක දැක්කනම් දෙදස් කියන මේ මාන්නයම තණ්හා මේ මාන්නේ නැති කරන්න පාවිච්චි කරනවා. මට තියෙන්නේ මේ මේ තක්කමුක්කෝ දීන ඉක්මට නිවන් දකින්න. ඕක මම දකින්න ඕනේ. මේක භවතණ්ණාවක්. මේක මාන්නයක්. කියලා ඒක දැක ගන්න පුළුවන් නම් පේන විවේක වෙනකොට මේ කුණු හරපරි ඇවිල්ලා අපේ ඔළුව අවුස්සන. වෙන මොනවක් අන්දන්න මේක හරියනවා. ඒ නිසා මම දැන් කාර්යවත් මන්ට පොත ලියලා තියෙනවා භවතණ්ණා. සරුවදේ හදලා ඔක්කොම කරලා තාම ඉදිරියට යන්න දියුණු කරන්න හේතුව මොකද භවතණ්ණා. සරුවදේ හදන්න ඕනේ. හරුවේ දිනු කරන්න ඕන කියලා එන්න පටන් ගන්නවා. මේ සා කිසිම රජෙකුට කිසිම ප්‍රභූවරයෙකුට ඒ භව තණ්හාවෙන් ගැලවෙන්න බෑ. මොකද භික්ෂුව රජෙක් හැබැයි මේ භව තණ්හාවට ආයතම නෑ. බුදුචානන්සේ හදපු රාජධානී එකයි අපි ලක්විත රජ වෙලා ඉන්නේ. අපිට එහෙම කරන්න දෙයක් නෑ. වර්තමානයේ සතුටින් ජීවත් වෙනවා නම් එතන පරමාදර්ශී භික්ෂුව කියන්නේ. ඒ නිසා භව තණ්හාව සහ අවිද්‍යාව කියන මේ දෙක ප්‍රධාන වශයෙන් බලපාන්නේ සමාජශීලී සත්වයකට විතරයි. අවිද්‍යාව සාමාන්‍ය තනිකර පුද්ගලිකත් බලපාන මේ භව තණ්හාවේ බලපාන්නේ සමාජශීලී සත්වයකට සංඝ සමාජයට යෝගාචර සංස්ථාවට පිරිසක් එක්ක ඉන්නකොට භව තණ්හාව. ඉතින් නිසා පිහිටුවත් එම තනියම ඉඳලා භාවනා කරලා යන්න පුළුවන් කියලා නෙවෙයි ඒකත් බොරු. භව තණ්හාව දැකලා භව තණ්හාවේ බූවලා දැකලා මේකට අහුවෙන්නේ නැතුව ඉන්නවා කියන එක පොදු උපතෙන් දෙන්න පුළුවන් ගන්නේ. අවස්ථාවේදී තමයි දැනගන්න මේ තමයි භව තණ්හාවේ බූවල්ලාගේ අඬු. මේ තමයි මේ සංස්කාර අපි නව නව සංස්කාර ඇති කරනවා අපි පේන්නේ සමාජයට අනුකම්පාවට ප්‍රගතියට කරන දෙයක් කියලා. නමුත් මේක භවතණ්ණාවේ උපක්ලේශය ස්වභාවය කියලා කාට හරි දැක ගන්න පුළුවන් නම් ඒ කිනාට මුළු ශාසනය පිළිවෙලවම සාල වගකීමක් තියෙනවා. ඒ කෙනෙක් විතරයි ශාසනය රකින්නේ. එයා දැනගන්න ඕනේ නලියන්න එපා. අකුසල් නොකර නිකන් හිටපන් ඒක කුසලයේ සිද්ධ වෙනවා ඔබට වෙලාවක් එනවා ඕන දෙයක් කරන්න මේ නටන කට්ටිය බොහෝ මිකමට හති වැටෙනවා ඒගොල්ලන්ට නටන්නේ ආදරෙන් තමයි සම්මියක් හැඟීමෙන් තමයි මොකද මේක නටලා ගන්න පුළුවන් එකක් නෙවෙයි අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම ඒ නිසා ඒකට ඒ භවතණ්හාව තේරුම් ගන්න අවිද්‍යාව කියලා මෙතන කියන්නේ නෑ අවිද්‍යාව තේරුම් ගැනීමයි විද්‍යාව කියන්නේ තමන්ගේ මෝඩකම තමන්ගේ තියෙන මේ ගොඩ පෙරක දෝරුකම් දෙන ගතිය විවේකයක් හම්බෙච්චා ඉන්න බැරුව උඩ දාන ගතිය කුචි මේ කුයි කුයි ගාන ගතිය අන්න ඒකට අවිද්‍යාව. අන්න ඒක දැක ගන්න පුළුවන් නම් ඒ කුයි කුයි ගාද්දිම බලන්න ඉන්න පුළුවන්. මේක තල්ලුව තියෙද්දිම දැනගත ඒක මම මෙන්න මේක ඉන්නේ වෙන කවුරක්වත් නැහැ මම හදා ගන්නවා කාරණාව මේ ඉන්න තැන ඉන්න බෑ උඩ දාන ගතිය. ආන්න ඒක තියා දැනගෙන උඩ දාන ගතිය තමයි දුක කියන්නේ. එතන අවිද්‍යාව කියන්නේ අන්න ඒක තියා බලාගෙන එක්ක ඒක ඕනකට උඩ දාන්නේ නැත්නම් නින්දටපත් කරනවා. නිරත කරනවා. අන්න ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක නා කාම තණ්හාවට වැඩිය භව තණ්හාවට පිළිතුරු සපේනවා. අවිද්‍යාවට පිළිතුරු සපේනවා. අන්න එතකොට යම් දැනුමක් එනවනේ ඒකට විද්‍යාව කියලා කියනවා. ඉතින් මම මෙතනින් මගේ කයිවාරුව නතර කරනවා. ආරාධනා කරනවා විරුද්ධ ධර්ම සාකච්ඡාවක නාමයෙන් මේ මේ මාතෘකාව මත හෝ තමන්ගේ භාවනා ජීවිතය අතින් හෝ ආධ්‍යාත්මික ජීවිතේ මේ පිළිසෙට ගැළපෙන මාතෘකාවක් අතින් හෝ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. තාලා තිබුණාද තියනවාද කියලා ඕකේ ලෑරියා. පණිවිඩය හම්බලා නැද්ද සම්බන්ධ වෙන්නේ නැහැ. විපස්සනාය සමන්නාගතෝ කියලා කියන තැන එහෙම ඉඳගෙන උපාදානය කර නොගමින් මෙලෝ ආශ්‍රය කරන එක වෙන බව තණ්හාව උපාදානේ නොකර කදාකත් මෙලෝ වාසය කරන්න බෑ. දෙන වාසය කරනකොට යම් ප්‍රමාණයක් උපාදානය අවශ්‍යයි. උපාදානය අවශ්‍ය දුරු කරනවා කියලා කියන්නේ සීදීනස ගැනීම. අඩු ගානේ ඥාන සහ ඥාන ඥාන භාගීය විපස්සී දිනස ගැනීම. ඒක උපාදානයක් අවශ්‍යයි. ඒක අඩුවෙන්ම තියාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන්. ඒක නඩු ප්‍රේක්ෂාවම දියුණු කරගෙන නෑ උපාදාන එනකොට මේක උපාදාන කියලා දැනගෙන කටිට කියන්නේ මේ මම මේ වැඩ කරන්නේ මේකෙන්. ඒ නිසා ඒක මට නැතුව බෑ මේක තියෙන්න ඕන. ඔයාට මේක අනේ ඔයාට මේ කරදරයක් නොවේවා. නිසා උපාදානයේ අකුසලයක් නම් සබ්බපාපසා කරන උපාදානයේ අඩු මට්ටමින් පැවැත්වීම විතරයි අපිට කරන්න. නැති කරලා කිව්වොත් ඒක නිකන් දර්ශනීය පැත්තෙන් ඇත්ත වුණාට ප්‍රායෝගික නැහැ. අපි මේක නොබල හිටියොත් මේක ඉබේ වැඩෙනවා. ආයේ මොකක්වත් ඇයි වැවෙන්නේ නිකන් මේ පුදුමාකාර බදාලතාවය වැවෙනවා වගේ. ඒ නිසා ඒක දිහා බලන්න ඕනේ මේ කටයුත්තක් කරනකොට අපි තණ්හාව වඩා ගන්න යටි කූට්ටු වැඩ කරන හැටි. මාන්නේ වඩා ගන්න යටි කූටුනේ ඉබේ කරන හැටි, කටු ගහේ කටුල්ල වෙන හැටි, දෘෂ්ටිය ඉතින් තණ්හාව වැඩෙන්නේ. ලාභ සත්කාර කොහොම හරි වැඩෙන්න අපි කොහොම කෙරුවක්වත් පිටියල්ලෙන් අත දික් කරගෙන යන්නේ කවුරු හරි දාන්න නම් දාපල්ලා. ඉතින් අතට දෙන්න එපා පිටියල්ලෙන් දීපන්. මේ කතාව නියන්නේ ඒක තව කෙනෙකුට කියපුව ගමන් ඒක හේම හෙම්බත් වෙනවා. ඔය කෙලින්ම කියන්නේ මේ මම නටන ඇටිල්ලෙත් තියෙනවා න්‍යාය පත්‍රය. මට ටිකක් තේරෙලා තියෙනවා කරුණා කරලා පුළුවන් නම් පෙන්නලා දීපන්. ඔයගොල්ලෝ තමයි මයිට පක්ෂකාරයෝ ඉන්නේ. මගේ මේ මගේ මොකක්ද ඒකට කියන්නේ ගේමට සම්බන්ධලා ඉන්න ඒ පාත්‍ර ජනතාව මම ළඟ යම් වෙලාවක මාන්නේ ආවනම්, ditthi ආවනම්, තණ්හාව ආවනම් මමට පහසු වෙලාවක් කියලා දෙන්න. දිත්තේනවා සුතේනවා පටිසංකායවා බදන්තුමන් ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. ඔක තමයි අපි පවාරණය කරනකොට කියන්නේ. ඔයගොල්ලොත් එක මාස තුනක් මං හිටියා. මගේ මේ මේ වගේ තණ්හාමාන දිටි වඩන ගතියක් තියෙනවා නම් දැක්කා නම් දුටුවා නම් ඇහුවා නම් කරුණාකරලා මට කියන්නේ ඒක මම දැක්කොත් මං හදාගන්නවා. එහෙම පවාරණයක් මුළු ශිෂ්ටාචාරයේ කොහොක්වත් නැහැ. අධ්‍යාපනයෙන් කරන්නේම මාන්නකාරකමක් නේ. එයාට දෙනවනේ අයියා කියලා. මේ සිහිතමානිකම එන්නේ. කෙරුවන් සරණයි. කෙරුවන් සරණ චන්ද්‍ර තමයි සිතුම්. අපි මේ සාකච්ඡාවක ඉන්නේ කවුද කතා කරන්නේ? ආ මේ ධර්ම ධර්මායතනේ කතා කරන්නේ මේ සම්නස් මේ. චන්ද්‍රරත්න ආයසුන්ත මේ කිවුණාට පස්සේ නමෙන් පස්සේ කෝල් එකක් දෙයි ඈ. ආ හා හා. පොඩ්ඩක් බලාපොරොත්තු. නමේ විතරනේ. නමේ පහු වෙලා. ආ නමේ පහු වෙලානේ. දරුවන් සල්ගේ. ධම්මජීව හම්සෝ කතා කරා. හරි. එක තැන් වලින් එන අස්ස වේ. ඉතින් ඒ නිසා හරි අමාරුයි මේ උපාදානෙදී බලන්න ඉන්න එක. කියන්නේ උපාදාන කියන්නේ මොටිවේෂන් තියෙන කියලා. අපි යමක් කරන්න තල්ලුවක් එපායි. මොටිවේෂන් එකක් කියලා. ඒ මොටිවේෂන් එකක් නැත්නම් අපි නිකන් ගස් කොළන් බවට පත් වෙනවා. අපි නිකන් කවන්ද රූපයක් බවට පත් වෙනවා. ඒ මොටිවේෂන් එක ගන්නෙ කොහෙන්ද? කාම තණ්හාවද, භව තණ්හාවද, විභව තණ්හාවද? ඉතින් මේ මොටිවේෂන් එක දැනගෙනද අපි වැඩ කරන්නේ? කවදාවත් නැහැ. කද්දාවත් අපේ එජෙන්ඩා එක අපි දන්නේ මගේ එජෙන්ඩා එක මම දන්නෙත් නැහැ. ඒක මෙහෙවීමක් තියෙනවා. ඒකට අවධානය යොමු කිරීම සතියෙන් අප්‍රමාදයෙන් කෙරෙන්නේ මම මේ විදියට මෙහෙවන්නේ කවුද? මේ එජෙන්ඩා එක කාගේද? කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්න බැලුවොත් එහෙම අපි ඒක බලන්නේ නැතුව ඉක්මනට වැඩේට බහිනවා. න්‍යායපත්‍යය බලන්නේ නැතුව දැන් මම දන්නවා අපේ කාර්ය සභාවේ ඉන්න හුඟ කෙනෙක් විවස්ථාව දන්නේ නැහැ. කෑ ගන්න මේක වැරදි විනිශ්චයන වනේ විදිහට වැරදි. ඉවත් හදන්නේ මං විතරයි. මාත් දන්නේ මේ ඇවිල්ලා අවුරුදු 15කට පස්සේ. ඒ කියන්නේ මට නිලතලපත් වුණාට පස්සේ ඊට පස්සේ බලන්න ගියා මොන කුණු හරිපැද්ද. ඒකේ තියෙනවා බලන්න ඕනකම නැහැ. මේ යනවා මේ කැලින් කට්ටි එනවා පිටින් කට්ටි එනවා වැඩ යනවා. ඔක්කොමලා කතා කරාට මේ නිසන්වණේ ගැන කියලා නිසන්වණේ න්‍යායපත්‍රය නිසන්වණේ කියලා නෑ කවුරක් කරන්නේ. ඉතින් මේගොල්ලෝ කෑ ගහනකොට හොඳ වෙලා තියෙනවා ඔව් ඔව් ඔව් කියලා නතර කරන මිසක් ඒගොල්ලන්ට චේතයකේ නඩුවකට ගියොත් මේකෙන් ප්‍රධාන වෙන්නේ විවස්ථාව. ධර්මයට ගියොත් මෙතන විවස්ථානේ සතිය. සීලයට ගියොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ තුන අරසා වෙලා තියදී ඕගොල්ලෝ මොනවා කෑ ගැහුවත් මොනවා ඇහුවත් ඇති වැඩක් නැහැ. මේ මූලික ටික දන්න මනුස්සය තියෙන එකට හානියක් වෙලා නැහැ. මේ කොහෙදෝ යන දෙයකට ඉස්ස බැඳගෙන කෑ ගහනවා. ඒක ඉතින් ඒ සිද්ධිය ඉවර නම් ඒ කෑ ගහන්න නිකන් ඉන්න නිකන්. අවශ්‍ය වූ කියලා කියන මෙන්න මේක විවස්ථා තීන්දුව කරන්නේ මෙන්න විවස්ථා කියලා බලන්න. ආ බෝ ඒකටම මාසු තුනක් විතරන ඒක නේ කියන්නේ. ඒක නේ කියන්නේ කොහෙද දුවන්නේ. බුදු අපිට ලොකු සාන්ති කියලා තියෙන කිසිම වෙලාවක ඉල්ලි මිල්ලන් දණ්ඩත් එපා. දෙන දෙකට විරුද්ධ වෙන්නත් එපා. මේ තමයි මහානකම. ඉතින් හම්බෙලා තියෙන වෙන කොහෙවත් ලෝකේ නැත්තන. තාම මොනවද දැනගන්න. අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව කෙන්ගේ දියට දෙයක් හො රණ්ඩු කරන්න කියන. රණ්ඩු කරන්න එපයි නෙවෙයි කියන්නේ. රණ්ඩු කරපන් අහවල් දෙයද කියලා අපි න්‍යායපත්‍රය දැන්නත් දැන්නොත් කතා කරන්නේ. ඉතින් ඒ නිසා න්‍යායපත්‍රයට ඇඟිලි ගැහිම තමයි who am I. මම කවුද කියලා දැනගන්නේ. අපි ඒකට කැමති නැහැ. අතික ශිෂ්ට මිනිසුකට මම කවුද කියලා දැනගන්න බෑ පාර්ශව කරුවන්ගේ අදහස් විමසන්න නැතුව. නිසා අනිවාර්යයෙන්ම සභාවේ මතයට ඒ කියන්නේ බුදුහාම කියන ජනමතයට අහුම්කම් දෙන්න ඕන. ජනමතේ කඩා හුස්කම් දෙන්න එපා. වැරදි වුණත් කරන්න දෙයක් නැහැ. ඔබ වැරදි නම් ඒ මතේ හිටවන්න ඒතන ඉන්න තාකල් වෙන කරන්න දෙයක් නැහැ. ඕක වෙනස් කරන්න ගියොත් ගඟ උයහට ආරවන්න ගන්නවා. ඒ නිසා අපේ උපාදානි හෝ එහෙම නැත්නම් තමන් ක්‍රියාත්මක න්‍යායපත්‍රේ දන්නේ නැහැ කියන එක තමයි විද්‍යාව කියන්නේ. ඒක දැනගන්නා සුළුවට බලනකොට කටිනේ ක්‍රියාත්මක වෙනකොට මම මොනවද ළඟා කරන්නද මේ කතා කරන්නේ. ක්‍රියා කරන්නේ මොනවද ළඟා වෙන්නද? හිතන්නේ මොනවට ළඟා වෙන්නද? අපි ඒක පිරිසුදු කරගන්න කැමති නැහැ. පිරිසුදු කරන කෙනෙකුට ඒක කියන්න කැමතිත් නැහැ. කිව්වත් යන්නේ කොයිද කියලා හොත් මල්ලේ පොල් කියනවා. ඒක නිසා අපි මේ නඩුව ඇහෙන්නේ නැහැ. ඒ නිසා හේතුව භවතණ්ණාව සහ අවිද්‍යාව. ඒ නිසා අපි පිරිසත් එක්ක ඉන්න ගමන් පිරිසට පවර්ලා තියෙන්න ඕනේ. මම මේ ගාලා කඩාගත්ත හරකවලේ දුවනවා. ඕගොල්ලන්ට පේනවනම්, දකින්නවනම්, සැක කරනවනම් කලබල නැති වෙලාවක මට කියන්න. ඒකට ඒකට කියනවා මේ නාස්තික නොවන විවේචන, ආස්තික නිවේචන ඒකට නිතරම අවදිමින් ඉන්න ඕනේ. වික්‍රෝට කවදාකවත් බෑ. එහෙම කවුරුරට ඇවිල්ලා අවසර ඉල්ලන කතා කරුවොත් බෑ කියන්න බෑ. හරිද? දැන් බෑ මම ඔයාලට අවසරයක් දෙනවා. අවල් වෙලා ඉඳලා ඕන කෙනෙකුට විනය පිළිබඳ කතා කරනවා නම් හදිස්සිය කතා කරන්නත් එපා. කියලා කියන මම මේ කියන්න හදන්නේ විනය කැමැතිද කියලා. ආ කැමැති කිව්වොත් කියන්නේ. එහෙම නැත්නම් කියන කාරණාව පහත හෙලෙනවා. කීර වෙලාව අවස්ථාව සලකන්නේ නැත්තම්. ඉතින් ඒකට තියෙන පැවරුම තමයි භික්ෂු කියන්නේ. භික්ෂුකට තා භික්ෂුවක් කියලා කතා කරුවොත් නෑ බෑ කියන්න බෑ. මොකද ඉංග්‍රීසිමකනේ අපි ඉන්නේ. උඹ මගේ විරුද්ධව අපිට බෑ කියන්න බෑ. ශික්ෂාපදකින් කතා කරනවා ඒ වදාන බුදුහාමුදුරු ගැන. ඒ නිසා අපි වැඩ කරන න්‍යායපත්‍ය අපි දන්නේ නැති වෙන නිසා තමයි අපි අනුන්ට න්‍යායපත්‍ය හදන්න හදන්නේ අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්නේ. අපිත් බංකොලොත් බව දන්නවනම් අපිත් වැඩ කරන අවිද්‍යාවම දන්නවා. අනිත් එක්කන දිහා බලලා පුළුවන් වෙච්ච වෙලාවට යාට කියන්න පුළුවන්. ඔයත් එක්ක මම ඇසුරු කරනවා මට පේනවා වගේ වැඩ පිළිලේ තියෙන තණ්හාවක්. වගේ වැඩ පිළිලේ තියෙන මාන්නයක්. වගේ වැඩ පිළිලේ තියෙන දිට්ටියක්. ඒක කියලා දෙනකොට එයා ගත්තේ නැත්නම් කියන එක නයි වැරදි. කියන එක දන්නේ නැහැ. කලාව දන්නේ නැහැ. කාරණා වැත්ත වෙන්න පුළුවන්. ඒක කියලා දුන්නම් ඒක තමයි යාට කරන්න පුළුවන් ලොකම කල්යාණ මිත්‍රත්වේ. ඒකට යාත් මගෙන් බලලා අඩුපාඩුවක් කියලා දෙයි. ඉතින් යා තමයි මට කල්යාණ මිත්‍ර මේ සාදු සාදු කියව ආවඩ අයිබෝ කියන කට්ටියෙන් කිසි සේවයක් වෙන්නේ නැහැ. වෙන සේවය අඩුයි. අර පෙන්ලා දෙන මනුස්සයා තමයි කන්නාඩි. ඒකට භවතණ්ණාව පිළිබඳව අපේ තියෙන මේ සමාජශීලී සතෙක් වෙන්න හදන ගතිය නැත්නම් මේ ජනප්‍රිය වෙන්න හදන ගතිය තමයි මේක සාමාන්‍ය ජන ජනමාධ්‍යයේ තියෙන්නේ. අනේ ජනප්‍රිය වෙන්න හදන ගතිය නැති කෙනෙක් ලෝකේ නැහැ. ඒ සඳහා එයා ගන්න උපමාන හැම වෙලාවෙම සාධාරණ නැහැ. දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් කියන්නේ. ඒක තව කෙනෙකුට පේන්න දැල්ලා තව කෙනෙක් ලව්වා කියව ගන්න උපදේශ ලබන්න පුළුවන්කම තමයි බුදුහාමුදුරු සාරි රාහුල හාමුදුරන්ට හැමදාම කිව්වේ වැලිමලු අතු ගාලා වැලි දෝතක් උඩ දාලා මට මෙන්න මෙච්චරක් අද මට උපදෙස් ලැබේවා කියලා පතන් දී කිව්වා. ඒකට මම බුදුහාමුදුරන්ගේ පුතා සාරිපුත්ත හාමුදුරන්ගේ ගෝලයා බයියා ඒ බයිලා නැහැ. ඒ තරම් නියතමානී වෙලා ලැබෙන්න අරින්න කියලා. ඉතින් ඒක අසත්පුරුෂයාට හරි කරදරයක්. මොනවට ඇවිල්ලා වරද්ද පෙන්වන්නට කැමති නැහැ. සත්පුරුෂයා ඊටාම අපේක්ෂා වෙනවා අසත්පුරුෂිකෙන් හරි කමන්නේ උපදේශයක් ලැබෙනවා නම් මොකද ඒක ඊමංශා ස්වාධීනව කරෝ නිරීක්ෂණයක් නේ මේක පාවිච්චි කරන එකේ ප්‍රයෝජනය ගන්න එක මගේ වැඩක්. ලැබෙන එක කනෙක් වෙන එක අනික් මිනිසුත් එක්ක ඒක වෙනම කලාවක්. සමහරුන්ට ඒක මේ පසුගාමි චරිත තියෙන එකට හරි අමාරුයි. නමුත් නිවනදී මේක අවශ්‍යයි. ඒක නැති කෙනෙකුට පේන්න ඉන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෙනගෙ හිටියේ නෑ. පැවිදි වුණා රහත් වෙලා නිලතර ගත්ත ගමන් කැලීර ගිහලා අලියොත් එක්කල ජීවත් වෙලා තියෙනවා. කිසිම දවසක ඊට පස්සේ ආය ඉස්සල්ලාම සෝවන් වෙච්ච කෙනා ආයේ ත්‍රිපිටකේ සඳහනක් නැහැ. අවසරයි සම්මාන අපි මේ ආනාපාන සතිය වගේ භාවනාව කර පැවැත්මට තියෙනවා යම් කැමැත්තක් මේක මෙහෙම පවතිවා කියලා. ඒක සම්මානහස මොන පැත්තකටද අයිති වෙන්නේ? මේකෙමුත් කියත හැකි අනිත් එක නිත්‍ය සංඥාවට. මම මේ කාමයේ සහ කාම සංඥා දුරු කරගන්න ආනාපාන ඉස්සරහට ගත්තානේ. එතකොට අපි ටික ටිකක් අර ආධ්‍යාත්මික වශයෙන් ලොකු වෙලා පේනවා. නිකන් හුස්ම ගන්නව නෙවෙයිනේ. මේ ආශ්වාස ප්‍රශ්වාස කරනව නෙවෙයිනේ ආශ්වාස ප්‍රශ්වාස සතිය. එතකොට මේ සතියට හේතු වෙච්ච ආනාපානේ සාමාන්‍යයෙන් ගෞරව වෙනවා. ඒකේ කරන දෙයක් ඇත්තේ නැහැ. නමුත් එතකොට මේ ගෞරවය නිසා ඒක නිමිති කරපු නිසා ඒක නිත්‍ය සංඥාකට වැටෙන තැනීට වැඩි. වැටෙනවා. එතකොට ඒක වෙනස් වෙනකොට බය වෙනවා. ඒක විපරිණාමයටපත් වෙනකොට කියනවා සතිය විපරිණාමයටපත් වෙනවා. සතිය ගෙවෙනවා. නෑ ගෙවෙන්නේ සතියට අරමුණු වෙච්ච එක. ඊට පස්සේ ඉස්සල්ලා ඒක ඇත්තටම හරීම සියුම් විස්තරකරනද ඉස්සල්ලා ආනාපානෙ ස්ථිර කරගන්න ඕනේ. නිච්ච සංඥාව ගන්න ඕනේ. තිර සංඥා වදට්ඨානා කියලා කියන්නේ සතියට. ආනාපානෙ ස්ථිර කරනවා ආස්වාස ආස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස කියලා. හැබැයි යටිහිතේ දන්නවා මේ ස්ථිර කරගන්න දේත් විපරිණාමයටපත් වෙනවා වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒන්නේ දෙකක් එක හිතේ දරන්න පුළුවන් දෙකේ. මේ කාමේ සහ කාම සංඥා දුර්වං කිරීම හතර අඩේට ගන්න මේ ආනපානිය තිර සංඥාව ඇති කරගන්නවා. දැන් අපි කාර් එකක් කිලිච්ච වෙලාවක ඒකට වාංගු කරන්න කොටයක් දාලා වාංගුවට ගන්න ගලක් ගත්තයි කියලා හිතන්නකෝ. ඒ ගල දැඟලුවොත් වාංගුව එන්නේ නැහනේ. ඊට පස්සේ ගල ගල හරි හරියට තියෙන්නේ නැති මේ දඟලන දෙක ජැකෙක් ගන්නත් එපා වාංගුර ගන්නත් එපා ගන්න බෑ පිවට් එක. ගත්තට පස්සේ ඒක දාලා යන්න වෙනවා. ඒ ගල ගෙනියන්නේ නැහැ. ඒ ගල ඉතින් ගත්ත එක. ඊට පස්සේ ගල මෙහෙම අල්ලන්න අල්ලන්න එරනවා. ඒ ජම් ප්‍රමාණයට එනවා. ඒකට ඒ ගලේ විපරිණාමයක්. කියන්නේ නিত্য වශයෙන් නিত্য සංඥාවෙන් ගත්ත නිමිත්තක් කරගත්ත දේ අනිමිත්තට හැරෙන බව කොට තමයි හිත පරිණාමයටපත් වෙන්නේ. හිත භාවනාවට යන්නේ. නිමිත්තට ගණ්ඩත් වෙනවා. නිමිත්ත ගත්තේ නැත්නම් කාමීසා කාම සංඥාව බාධා ගන්නවා. ඒ නිසා මේක දැඩිසේ බදා ගන්නවා. හරියට නිත්‍ය සුඛ සුබ දෙයක් වගේ. යඥායි නමුත් යටිහිතේ දන්නවා මේකත් විපරිණාමයටපත් වෙනවා. අනිච්ච සංඥාවට වැටෙනවා. ඒ අනිච්ච සංඥාව එනකොට මෙතෙක් වෙලා ඒ උදව් උපකාරට ගත්ත ඒ අඩේම ඒ ගලම විපරිණාමයටපත් වීම දැන් මේ කාමයට නෙමෙයි කාම සංඥාවක් නෙමෙයි රූපේ රූප සංඥාවක් බවටපත් වීමයි මේ සිද්ධ වෙන්නේ. ඒකේ විපරිණාමය මේ තේරෙන්නේ කියලා අර දෙකට හිත නොයවා මේකම බල මේකත් දිරා යන හැටි දකින්න පුළුවන්. ඒක ටිකක් සොහොන් ලකුණක් නේ. මා වනස් හිතවිල්ලක් නේ මෙතන තියෙන්නේ. ඉතින් වනස් හිතවිල්ල තමයි යෝනිසමස්කාරය වෙන්නේ. ඒ ආනපාණ්ඩම ආවඩයි බෝන් කියගෙන ඉන්නවනම් ඒක නිත්‍ය සංඥාට වෙනවා. එතකොට ආනපාණ්ඩ වාලෙක් වෙනවා. ඒක එහෙම වෙනකොට අඬනවා මට ආනපානෙ පේන්න මට පිම්බි මැකිලිම දෙන්න මට පිම්බි මැකිලිම පේන්න මට වෙන එකක් දෙන්න කියන මොකද අර අල්ලගත්ත දේ නිත්‍ය වෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අල්ලගත්ත දේ ඒකල් වල ඒකත් අතාරින්න වෙනවා කියන එකට නිදර්ශනයක් පෙන්වන්න තියෙන්නේ. අපි විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරලා අරමුණක් නතු කරගත්තට පස්සේ විතක්ක ਵਿਚාර නැතුව අරමුණ නතු කරගන්න බලන්න එපා. අර විතක්ක ਵਿਚාර කියන උපකරණ දෙක අතහරින්න එපා. අනේ අතහැරීම ජඩකමක්වත් කෙලෙයි ගුණසගෙන මේ කෘත්‍ය හැමාරයි. ඔය Saturn 5 rocket එකේ යනකොට නේ Apollo 11 rocket එකේ යනකොට ඒ යට තියෙන rocket තුනක් පත්තු කරනවා. පළවෙනි එක පත්තු කරන්නේ බොහෝ විට පොළවෙන් මේක උස ගන්න විතරයි. ටොන් කොච්චරද ගන්න? ඒ පප් වෙන පත් වෙන පිපිරිල්ලට විතරක් ගිනි දැල්ලක් පයින්නවලු මීටර් 300ක් ඈතට. කාටවත් යන්න දෙන්නේ නැහැ. ගිනි දැල්ල විතරක් පයින්නවා. අටල්ලත් උණු වෙනවා. උස්සලෙන් ගිය ගමන් ඒක ඇලවෙනවා පැසිෆික් සාගරයට. ඒක ලියලා ඒක පිච්චිලා වැටෙනවා පැසිෆික් සාගරයට. ඊට පස්සේ ඉතුරු එකට ගින්දරපත් වෙනවා. ඒක උඩට ගෙනිනවා. ඒකත් පිච්චිලා වැටෙන පැසිෆික් සාගරයට. තුන්වෙනි එක ගියාට පස්සේ තමයි ඒක හරහාට යන්නේ. මේක යන්නේ කෙලින් හරහාට ගෙනියලා කක්ෂයට සම්පැතුනට පස්සේ තුන්වෙනි එකත් යනවා මුදට. එතකම්ම නේවි එකෙන් බලා ඉනවා කාටවත් යන්න දෙන්නේ නැතුව. මොකද උල්කාපාත වැටෙනවා. එතකොට ඉතුරු වෙන කොටස 15කට අඩුයි බලන්න. පොළවෙන් උඩට උස්සනකොට ඒ Saturn 5 rocket තුන පත් වෙනකොට වෙන ඉන්ධන නාස්තිය මුළු ගමනේ 188ක් ඉන්ධන පිච්චෙනවලු. ඉතින් ඒ වගේ අපි ආනාපානේ අරගෙන ආනාපානේ දවල හරින එක. ආනාපානේ උඩ තමයි ෂටල් එක තියෙන්නේ. ඊට පස්සේ ආනාපානේ තමයි ගිනි තියන්නේ. පුපුරාගෙන කඩාගෙන ඉරියට යන එක නිට්ටිය වෙන්නේ නැහැ ඉතින් අපිට මේ රොකට් එකට ආදරය කරන්නයි උඩ යන්න දෙකම කරන්න බෑනේ. රොකට් එකට පත්තු කරන්න. පත්තු කරනකොට ගැලි ගිච් පිච්චි පිච්චි වැටෙනවා. ඉතින් පිච්චි පිච්චි වැටෙන එක දැන් මමම ප්‍රිය කරපු කෙනෙක් අභාවයට යනවා දකින්නකොට මට ගොඩේ ඉඳ උදා කරපු ආනාපානෙම විපරිණාමයට ජරාවට දුකටපත් වෙනවා දකින්නකොට ඒක මේ උපකරණයක් විතරයි ඕකට අඬන්න එපා කියන එක කරන්න බෑ සදාචාරවාදියාට බෑ හැඟුම් බර කෙනාට. ඉතින් ඒක නා ආනාපානෙ විනාශ වෙනකොටම පුදුමාකාර මේක නිකන් මේ බංකොලොත් ලකුණු වනස් ලකුණු පහල වෙනවා. ඒකට බයක් එනවා. නිකන් ලෑන්ඩ් මයින් එකක් උඩ ඉන්නවා වගේ. මේ බලහන් ඉන්න ආනපාන ගෙවෙනවා. ආනපාන දුර්වලම් වෙනවා, විනාශ වෙනවා. ඉතින් ඒක නිකන් අර කඹේ ඇවිදින මනුස්සයයි කඹේට තට්ටු කරුවොත් එහෙම මුළු ඇඟම සාලවනවනේ. කඹේ යන මනුස්සයා යන්නේ කඹේ පුදුම සම්බයි. ඒ කඹේට පොඩ්ඩක් මෙහෙම තට්ටු කරත් මම රිලව් යනකොට ගහලා තියෙන වයර් එකට. අය මොකුත් නැහැ රිලව් ඉස්සරහා පැත්ත බලන්නත් බෑ, ගහන කාදියා බලන්නත් බෑ. ඩක්කලා යටට හැරෙනවා. ඊට පස්සේ ආයෙ උඩට එනවා. එතකොට කටුකම්බියක් එහෙම තියෙනවා නම් ආරිල හොල්මන්. මොනවක්වත් කරගන්න බෑ. කම්බේ යන මනුස්සයයි කම්බේට තට්ටු කරන්න බෑනේ. මකුළු දාට තට්ටු කරන්න බෑනේ. මකුළු වලට මොකද වෙන්නේ බලන්න. කියන්නේ ඌ ඒකේ ඉන්නේ මේ අඬු කීපයක් දාගෙන අර තට්ටු වෙනකොටම වදින නිසා ආනාපානයේ පුංචි වෙනසක් උනා. ඒක යෝගාචරය බය වෙනව අසත්පුරුසයි නා. මේ දියුණුවක ලකුණක් මේ අනාත්ම ලක්ෂණ කියලා දන්නව පෙරපින් තියෙන පළපුරුදු කෙනෙක් නම් එයා දන්න ඔන්න ආනපානෙත් දැන් ඉවර වෙන්න හදනවා. ඉතින් ඒ නිසා ඒ එන කම්පණය බයකට ගන්නවද අභිවෘද්ධි ලකුණට ගන්නවද කියන එක සප්පුරුස සප්පුරුසකම. අයුන්සමනිකා ජීවන්සමනිකාරත්ව ගතිය. තමන් සද්ධර්මයේ අහලා තියෙනවද නැද්ද කියන ගතිය. ඒ නිසා මේ ආනාපාන වෙනස් වීමකට කැමැතිව ආනස්මානය දඩමීම කරගන්න එක. අඩේට ගන්න එක. නිමිත්තට ගන්න එක. අරමුණට ගන්නවා කියන එක ආනපනෙන් ගන්න තියෙන උප්පරීම සේවය. එහෙම නැතුව කොච්චර හුස්ම ගත්තත් ඇති වැඩක් නැහැ මැරලා යනවා. ඒ හුස්මෙන් ඇති වැඩ අරගන්නේ නැහැ මනුස්සයා. සතිය පිහිටවල නැහැ. ඉතින් සතිය පිහිටවපු ගමන් ඒකට ආදරය ඇති වෙන එක හැටි අපේ නමුත් මෙතනදී ඒක ගෙවම් කරමින්, ක්ෂය කරමින්, වැය කරමින් තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා ජාලිය ක්‍රිෂ්ණ දිනා දෙන්න දන් දෙනකොට ජාලිය කිව්වලු තාත්තා මාව තියාන නංගි නංගි තියාන මාව දෙන්න නංගි නැතුව අම්මා පපුව පෙළ මැරෙයි කියලා. ඒකළු උඹලා දෙන්න නැවක් කරගෙන මං සංසාර සාගරයෙන් එකතු වෙනවා. ඒක තව ජීවිත දෙකකට මේ කියන්නේ. නොතේරෙන දරුවෝ දෙන්නකොට කියනවා තොපි නැවක් කරගෙන මං සංසාර සාගරයට. ඒකට ජාලිය ගෙචිමුල දරාගත්ත දැනකට නැද්ද දන්නේ නැහැ. නංගිත් එක බැඳලා දෙනකොට ඒ ජාලිය ගෙචිමුන ගැම්ම පොඩ්ඩක් බලන්න. තාත්තා කියන්නේ අහන්න වෙනවා එකක්. දැන් රාය වෙලා ජූතක අර පැත්තෙන් බලනවා යමව් යමව් කිය. ඉතින් ඒතර ජාලියට තිබුණු ඒ ගැම්ම ඒක තමයි ආනපනේ. ආනපනේ ඉතින් ඒ තාත්තට බාහිරමිටා පිරෙන්න නැවක් වෙන්න ඕන. ඉතින් ඒවා මේ සාමාන්‍ය ලෝකේ අපිට කරන්න බෑ. ඉතින් භාවනාවෙම කරෙන්න ඕනේ. එතකොට ඊමස නිවන් දැකලා වගේ මට හිතෙනවා. නිවන් දකින්න මේ තාම පෙරම් පුරනවා. තාම ලෑස්තිලා නිවන් දැක්කා වගේ තමන්ට මේ උදව් කරපු ආනපානේ බිල්ලෙම දෙන්න ඕන. ඒක නෙවෙයි පල්ලේ අර ඉනිමකට පයින් ගහලා චිත්‍රයක් නැදලා දැන් කඩප්පුලි වැඩක් කරලා තියෙනවා. උඩට ගොඩ වෙන්නේ ඉනිමකට පයින් ගහනවා. නිසා කිසි කෙනෙක් මේ සංසාර ගමනේදී කාටට උදව් කරුවයි කියලා ආපහු ස්තුතිය බලාපොරොත්තු වෙන්න එපා. අර මාසේ හැරලා බලන්න වෙලාවක් නැහැ ටටා කියලා යන්න වෙලාවක් එන්නේ නැහැ. ගියා. කකුල තිබ්බ ගියා. ඒ නිකන් පිකප් බෝඩ් එක තියෙන්නේ. ඔන්න මාක් කියනකොට කකුල තියාන බෝඩ් එකක් හදලා තියෙනවා දැකලා තියෙනවා. කාර පනින්ද පිකප් බෝඩ් පිකප් බෝඩ් එක දිහා බල තැන්කියු මචං කියන්නේ කිව්වොත් එහෙම අරු ඉසලා දූල ඉවරයි. ඒව බෑ. පිකප් බෝඩ් එක ගත්තා ගත්තා පිකප් එක ගියා. ඉතින් ඒ එහෙම පාවිච්චි කරනවා නම් මේ ලෝකේ මේ ලෝකේ අපිට දාස වෙනවා. අපි මේක පාවිච්චි කරන පාවිච්චි කරලා වැඳ වැඳ උඩ තියාගෙන සාදු කීක යන්න ගියාම හැම හැතැම්ම කණුවක් ගාම පූජා උපු කර කර යන්න ගියොත් එහෙම අනුරාධපුර යන්න පුළුවන් වෙයි. පහුවෙන පහු නැතම කනවලක අම්බෝ හරි වටිනවා ඔයා අනේ හරි මට පාරක් පෙන්නවා හරි පාර තමයි 15 නේ ඔයා 16 නේ බෑ බෑ නටන්න පටන් ගත්තොත් කරන්න බෑනේ අපේ බෞද්ධය කරන්නේ ඕකනේ හැම ඇතැම්ම කනුවක් ළම පූජා ඔප්පු කර කර යනවා ඒක ගමනක් නැහැ ඥානන්ද සාන්ති කියනවා මේ කෝච්චිය අමුණ ගන්නවා පෙට්ටිය ගමන යන්න පෙට්ටිය පාරෙන් අයින්ද තියාන යන කට්ටියට ටිකට් දෙන්න ස්ටේෂන් එකක් කරගත්තාම ඕක ඒක නේ අනුරාධපුර පැත්තේ තියෙන්නේ කෝච්චි පිටි පාරෙන් අයින් කරලා යන කටියට ඒක දෙන්න ඉන්නවා. බෞද්ධ හාමුදුරුවද මොකද කරන්නේ? කෝච්චි බීල පැනලා ඒගොල්ලෝ. අනික කටියට ටිකට් දෙනවා. සෝරි <laughs> කියලා හිතන මේ කම්පාර්ට්මන්ට් එක හදලා තියෙන යන්න. දැන් පාරෙන් පිටතකට තියලා යන කටියට ටිකට් දෙන්න ස්ටේෂන් වෙලා පාට් කම්පාර්ට්මන්ට් එක ස්ටේෂන් එකක් වෙලා. භික්ෂුව දිහා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ධානබනෙත් ඒ ගන්නනේ ඒ ධානබනේ වැඩ යනවා නම් ගෙවෙනවා. ගන්න ඇත්තටම තිර සංඥා පදට්ඨාන කරලා ආනපානෙ තහවුරු කරගන්න. තහවුරු කරගන්නේ ගෙවක් කරන්න. ඉතින් තහවුරු කිරීම සහ ගෙවන් කිරීම පරිත්‍යාග පක්ඛන්දන කියලා දෙකට මොකක්ද ඒකට කියන්නේ? පනිත්‍යාගනේ. පරිත්‍යාග පක්ඛන්දන කියලා ಗುಣ දෙකකට කතා කරනවා. ගිරිමානන්ද සූත්‍රයේ අන්තිමට ආනපානෙ පෙන්වන්නේ කොහොමද? අනිච්ඡාන පස්සේ විරාගාන පස්සේ නිරෝධ පටිනිස්සක් ගන්න පස්සේ පක්ඛන්දන පරිත්‍යාග. ඒ පක්ඛන්ද පරීක්ෂා කියලා පෙන්වන සංසාර වස්සග්ග පරිණාමය. වස්සග්ග පරිණාමය. වස්සග්ග පරිණාමයෙන් කියලා කියන්නේ අපි දීලා දාන තමයි යන්නේ. හැබැයි මූව අල්ලා ගන්නවා අනික් කට්ටිය දීලා දාන. ඊට පස්සේ උත් දීලා දාන. ඒක නිසා මූවට අල්ලා ගැනීම සහ අනික් කට්ටිය අතහැරීම කියන දෙකම එකයි. යමක් දැඩිසේ අල්ලා ගැනීමේ සමස්තය අතහැරෙනවා. සමස්තය පරිත්‍යාග කරනකොට අල්ලාගත් අරමුණ පක්ඛන්දනය වෙනවා. බැහැගෙන নিমগ্ন වෙනවා නිමග්න වෙච්ච ගමන් අනිත් එක අතහැරෙන. ඊට පස්සේ මේකත් කුණු වෙලා යනවා. ඊට පස්සේ අරකට නැහැ මේකත් නැහැ. ඒ නිසා මේ පටිච්චාව පක්ඛන්දන කියන එක පහන්සේ සාඩ විස්තර කරනකොට මට නිකන් පුදුම තේරෙන යමක් තෝරනවා කියන්නේ සමස්ත ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ආනපනේ තෝරනවා කියන්නේ කාමේශා කාම සංඥා ප්‍රතිස්ථාප වෙනවා විලා ඉවරයි. ආනපනේ ගත්ත පමණින්. හැබැයි ආනපනේ නිට්ටය සුඛයි සුබයි කියලා හිතාගත්ත ගමන් යන්නේ හොතු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වෙනවා. නිකුරු දීලා මිරිස් ගත්තා වෙනවා. දැන් දැනගන්නවා දැන් මේ මේ ගත්ත ආනාපානයත් ඕක කොච්චර බණ කියන්න උත්සාහ කරන බණ ඉස්සර බණ කියන ඉස්සලා අල්ලගන්න. කියන්න බෑනේ හැමදාම කිව්වත් හැමදාම අලුත් දෙයක්. ප්‍රයෝජනේ සඳ අල්ලාගත්ත දේ ඒක හරහා අනිත්‍ය සමස්තය වෙනකම් මේක දැඩිසේ එල්ලගෙන ඉන්න. අනිත්‍යව දැන් බලාපොරොත්තු අතහැරපු ගමන් මේක වෙනස් වීම දකින්න විපරිණාමයේ දකින්න ඊට පස්සේ ඒකත් පරිත්‍යාග වෙනවා. පරිත්‍යාග පක්ඛන්දන කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. පරිත්‍යාග කියන දීල දානවා පක්ඛන්දන කියන දැඩිසේ බදා ගන්න. නැත්තම් නිමග්න වෙනවා. දැඩිසේ ආනාපානේ නිමග්න වීම හරහා ලෝකේ පරිත්‍යාග කරනවා. ලෝකේ කියන්නේ කාමේසා කාම සංඥා. ඊට පස්සේ ඒ ඒ සඳහා ගත්ත ආනාපානේ ක්‍රමයෙන් ඛේ වෙන හැටි. ක්‍රමයෙන් වැය වෙන හැටි. ඒ කියන්නේ රූපේ අරූපෙන් ප්‍රතිස්ථාපන වෙන හැටි. ඊට පස්සේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපන හැටි බලන්නේ ඒක තමයි ওই භව විභව දෙක අතර මැද තියෙන. කාමෙන් තණ්හා නෙවෙයි මේ කතා කරන්නේ. කාමේ තියෙන කාමේ සහ කාම සංඥා ඒක ගෙවම් කරලා රූපය ඇල්ලුවා. ඊට පස්සේ රූපයත් අරදේ ගෙවම් කිරීම සඳහා මේක දැඩිසිය බදාගත්තට දැඩිසිය බදාගත්ත දේ ගෙවෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා කියන අනිත්‍ය සංඥාවට දාගන්න පුළුවන් නම් ඉතින් ඒක එක සැරේ කියලා දෙන්න ගියාම ඔළුව නෙවෙයි කොණ්ඩේ නෙවෙයි ඔළුවත් කෙරෙලි වෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ ඔය මේ ශූන්‍යතාවට සංයුක්ත දේශනාවල කරලා තියෙන්නේ. නිබ්බාන ගාමිනී දේශනාවල් කරලා තියෙන්නේ ආනපන දැඩිව අල්ලගනි අල්ලගෙන සියල්ල අයින් කරපන්. කියලා ඒ අල්ලගත්ත ආනපානේ අල්ල අල්ලගෙන සිටීම සමතේ අල්ලගද්දී අනිත්‍ය දුක්ඛ වෙලි අනාත්ම වෙලිම විපස්සනාව. අන්න එහෙම කිව්වහම කට්ටියකට උස්ම ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඔය සමතේට කැමති කට්ටියට. ඒගොල්ලෝගේ වැඩි ආනපානේ බලන ඒක පටිභාග නිමිත්ත බලනවා නිමිත්ත බලනවා ආලෝක නිමිත්ත බලනවා මට වෙන වචනයක් කියන්න පුළුවන් ඒක කියන්නේ නැහැ කිව්වම තරහ වෙනවා. ඉතින් ඒක නිසා ඒකට බුදුහාමට නිග්‍රහ කරන්න නෙවෙයි මම මේ කියන්නේ. ග්‍රන්ථි කියන්නේ ඒක බලලා ඒකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පුළුවන්. බලන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක මොකද හේතුව අපි මාක්‍රේම් කළ ජනපද කල්යාණීට හිමේනි මට කළ නොහැක නිකා. නවදලි හේනක පෑව වැඳිරුව ලෙස නුවණින් නුවමන් සලකා මා බෙම් කළ ජනපද කල්යාණිට හිමිනි මට කළ නොහැක නිගා මේ ලෝකාමේසා කාම සංඥා දුරුවන් කිරීම සඳහා තෝරාගත්ත මේ ආනාපානි නැමැති ජනපද කල්යාණිට අනේ හාන් දුන්නේ මං කොහොමද නිග්‍රහ කරන්නේ මට ආනාපානතික බුදිය ගන්න ලැබේවා ආනාපානතික නිහින දකින්න ලැබේවා මට ආනාපානතික නැගිටින්න ලැබේවා කියන තමයි සම්පති කියන්නේ මේ ආනාපානෙත් මැරෙනවා, කෙල වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා කියන එක නාස්තික උච්ඡේදවාදී අපගබ්බ කතාවක් කියලා මේ සමත ලෝකයා කියන්න හදන්නේ. බුදුජානසී දෙක හරහා ලස්සනට නැවිගේෂන් එක කරලා දුන්නනේ. තේරුණා කියලාද හිතෙන්නේ? කියපන් කොහොමද? නිත්‍ය සංඥාව කියන එක තරින්නාද කියන බව තණ්හාව කියනවා. නිත්‍ය සංඥා බොහෝ විට භව තණ්හා භව තණ්හා නේ භව තණ්හා නිත්‍ය සංඥා. සංඥා තණ්හා කියන දෙක සමාන කරන්න එපා. නමුත් මෙතනදී ඒ වගේ නිකන් පාසයක් එනවා. නිත්‍ය සංඥා සහ භව තණ්හාව ඒ දෙක බොහෝ විට සමාන්තර වෙනවා. අපි මේ සංසාරේ කාගෙන තියෙන්නේ නිත්‍ය සංඥා නිසා. මේ වෙන විදිහට කියනවා සංසාරේ පතනවා අපි. නිත්‍ය සංඥා කියන්නේ පතන දෙයක්. අපි සංසාරේ පතන්නේ. යම් වෙනවා ඒක. කරන කරන පිනකින් සංසාරේ යම් වෙනවා. පතන්නේ නිත්‍ය සංඥාවනේ. ඒ සංසාර තමයි හම්බෙන්නේ. මත ඒක මේ මේ මේ පන්දිසාංශ කියනා වගේ ඔලිම්පික් ගහලා දිනලා හම්බෙන්නේ ගෝවා ගෙඩියක් නම් තෑග්ගට. ඔලිම්පික් කොච්චරකට යන දෙයක් නැහැනේ. තෑග්ගට හම්බෙන්නේ වැල ගෙඩියක් නම් ඕකට ඔලිම්පික් දුවන්න ඕනේ මේ ගහකට නැගපන් කොහොමවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ හිතාගන්න මේ ආනපාන කියලා කියන්නේ ගෝවා ගෙඩියක්. ඒක වැල ගෙඩියක්. ඔක මෙරිලා බාර ගාපු වැල ගෙඩියක් වගේ ඔක ඉවර යනවා තියෙන්නේ. වරක වරක නැති වැල සම්තිං කියලා කියනවා සමහරලාට ඒ වැල හොඳයි ඒක. ඒක අල්ලගත්ත කට්ටිය මන් දන්නේ මට හරිය අඩුයි හම්බ වෙනවා. මේ Tamanට උදව් කරන දේ තියෙන අඩුපාඩුව බලන එක කුප්පකමක් නෙවෙයි මම මේ කතා කරන්නේ. තුප්පයිකමක් නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ විපස්සනා. මේ ධර්මයත් අතහරින්න වෙනවා නම් මහණෙනි ධම්මෝ පිරෝ විග්ගවේ පහතබ්බා පගේ වදම්මෝ කියලා බුදුරණ කියන මේ උඹලට මේ ගොඩ වෙන්න උදව් වෙන ධර්මයක් අතාරින්න වෙනවනම් ඔය තරම්ම දාඩිය දාන්න දෙයක් නැහැ. එහෙම එක නෙමෙයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ ප්‍රයෝජනෙ සලකලා තියෙන එක. වැඩේ වෙන්න ඕන. එන්නේ එන්නේ එන්නේ ධර්මය අතාරින්න ඕන. සියුම් ධර්ම වලින් අතාරින්න. මේ වගේ ආනපානෙ සියුම් ආනපානෙක අතාරින්න. දැන් අපි මේ වගේ මාවතකට වැටිලා ඉන්නේ. එතකොට බලපාන්නේ අපිට ෂට මායාවී සහ වංචනික ගති. අපි මේ ඉන්න තත්ත්වයේදී ෂට ගති තියෙනවා තාම අපේ. වංචනික ගති තියෙනවා. මායාවී ගති පේන නිසා මෝහ කරන ගතියක් තියෙනවා. දැන් හරිනේ කියලා වගේ අපිට දෙන්න හදනවා නෑ. අපි අයිට වැඩි හරි වල්නරබල්. හිතයට අනික් කටට වැඩි අපිට ලෝක දෙකම නෑ. දැන් කාම ලෝකෙත් නෑ අපිට. නිවනත් නෑ තාම. දෙලොවක්මදනේ අපි ඉන්නේ. එනිසා හරි අනුකම්පා කටයුතුයි. ලෝකයා කියනවා ඉතින් මොකට උඹනේ ගියේ මේ දෙලොක් මැදට උඹ වරෙන් කොහම ලෝකෙට පිටපන්කෝ කියලා. ඒකට මේ මිනිස්සුත් අපිට බාපතර ගියාම බාපත් කොනිටන කතාව තමයි තියෙන්නේ. අප්පා නැති කලේ බාප අප්පා නැත්නම් බාපා ළඟට බලයන් කියලා අම්මා කියනවා. බාපා වඩාගෙන හිටියට බාපා ඇවිල්ලා තියෙනවා. මම බලන්නේ නෙවෙයි අම්මා බලන්නේ. ඒක බාපා කොනිටනවා. ඒ වගේ මේ මේ ලෝකෙට ගියේ මිනිස්සයාට කපුවට වගේ ඒ ලෝකේ මේ ලෝකේ එහෙන 14ක් තියෙනවා. අරක හම්බෙලා නැහැ. දැන් මේ අතරමැද අපි සතුටු වෙන්නේ 150ට වැඩිය පංචනික ධර්මකින්. ඒක කියලා දෙන්න පුළුවන් අපිට වැඩි උඩින් ඉන්න කෙනෙකුට විතරයි. ඔය අල්ලන්නේ රත්තරන් කෑ රත්තරන් කෑ නෙවෙයි අසුචියෝක කියලා. අල්ලගෙන ඉන්න එක රත්තරන් නෙවෙයි අසුචියක් කියලා කියලා දෙන්න ගියාම ඉතින් අපිට හරියට අර බර ගානක් මණික දීලා මණිකක් ගෙනාවට පස්සේ හොඳ මණික් කාරයක් කියලා කිව්වොත් ඕක මණිකක් නෙවෙයි ප්ලාස්ටික් කැල්ලක් කියලා. මොකද වෙන්නේ? අන්න ඒ වගේ අපේ ඇතේ තියෙන ෂටමායාවී ගති අතර භවතණ්හා කාමතණ්හා දෙක අතරමැද භවතණ්හා සහ කාමතණ්හාව සම්පූර්ණ කාමතණ්හ කියන්නේ තන ද්වේෂී. සුද්ධ ද්වේෂී. කියන්නේ සීදීනස ගන්න හැදෙන හැටි. නැත්නම් තව කෙනෙක් මරන්න හැදෙන හැටි. ඒ භව විභව තණ්හා. විභව තණ්හාට යන්නේ කාමතණ්හා විභතණ්හා අතර කපුගම වෙන්නේ වංචනික ධර්මයක් කරා. ෂටගතියක් මායාවී ගතිය. ඒකට සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ අපේ කෙරේ දක්වන විවේචන එහෙම නැත්නම් ආකල්ප හරිය වැදගත්. ඒක වහලා තියාගන්න අරගන්න. ඒක වහගත්තොත් එහෙම අපි පෙකෙනේ බොක්කේ ඉඳදී පෙකෙනේ වල කඩාගත්තා වගේ වෙනවා. එළියට ආවම තමයි පෙකෙනේ වල කඩන්න ඕනේ. බොක්කේ ඉඳදී කඩලා ගියොත් විනාශය. ඒ නිසා සමග්ගාණන් තපෝසුකෝ. සමගියවන්ගේ සමගිය තපස්වගින්නන්ගේ සමගිය තපසට සුඛයක්. ඒ කියන්නේ අපේ හෙම්පිටගේ ඥානසීය ස්වාමීන් වහන්සේ ඔය සර්වෝදයට උදව් කරා. ඉසල ආණ්ඩුව යන මේ බණ්ඩාරනායක මැතිට ගේන්න උදව් කරා. ගෙනල්ලුවා කෙරුවා. ඊට පස්සේ වැඩේ උනේ නැහැ. ඊට පස්සේ UNP අනුලිත කෝද දැම්මා හිතේට දැම්මා. 5 star. ඒක තමයි පොත් ටික ලිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ ආදිරත් මහත්තයාට කියනවලු මේ ආම්දුර තමයි වැරදි වැඩ තමයි කරන්නේ. උන්ට අපේ කම්පැනි කෙනාට මොනව කරන්නේ? එයාගේ වැරද්ද මගේ වැරද්ද. ආම්දුරනේ. බුදුහාමුදුරනේ කොහොම කරුවක්වත් නිසා ඒ හැම වැරද්දක්ම මගේ වැරද්දක් කියලා ඒ භාවනා කරන්න ආපු කට්ටියට පුදුම සැලකිල්ලක් සලකන්න ඕන. සලකලා ගියාම අපි අතර සමගිය නැත්තම් භාවනා මධ්‍යස්ථානේ මොයේ එයා කන්ඩිෂන් සවුන්ඩ් ප්‍රූෆ් තිබුණත් ඇති වැඩක් නැහැ. භාවනා කරන්න අතර සමගිය නැත්තම්. එහෙම නැත්තම් බුදුදෙනාසේ යනවා පාරලේ යවන්නේට. ඊට මීට වැඩිය හොඳයි ගෝසිංගවනේ ඉන්නට තුන්නම. යනකොට මගදී හම්බ වෙනවා. උන් කියනවා දැන් අපි හිතින් එකයි කයින් වෙන් වෙලා ජීවත් වෙනවා. කයින් වෙන් වුණාට අපේ හිතින් එකයි. ඉතින් ඒක තමයි ලොකු සංහස කියන්නේ අපි කිරි වතුරයි මිශ්‍ර වුණා වගේ භාවනා කරන්න ආවට පස්සේ මම දැනේ මම නිස්සන්නනේ ආපුම ගිහි කාලේ මට තේරෙනවා මමයි සංඝයාත වෙනසක් නැති කරන්න මේ පද්ධතියක් හැදිලා තියෙනවා. මම ගිහියා. මට හරි සතුටක් ඇති වුණා. පය 24 භාවනා කරතයි. මට ආවල් වැඩේ කරන්න කියලා තියෙනවා. මම ඒක සතුටින් කරුවා ඊට පස්සේ මට හම්බ මෙතන මෙන්න මෙතන ඉස්සරහටම කාමරේ මට දුන්නේ. පුදුම සතුටක් ඇති වෙනවා යකෝ ඉතින් ආයි මහාන වේලාවත් හම්බ වෙන්නේ නැහැ නේ මේක. මම මහාන වෙලා තිබුණේ නැහැ. මහාන පිළිබඳව අපිරියාවෙන් බලපු යුගයක්. යෝගාවචර. දුසාන්ති කියන පින්නපාත ගියාට පස්සේ ලොකු හාමුදුරනකන් ඉන්න එපා. ඉස්සරහින් හාමුදුරු යන්න වෙලාවට. ලොකු හාමුදුරු ආවනම් පහුවෙලා යයි. තරහ වෙන්න එපා. ලොකු හාමුදුරුව තරහ වෙන්නත් එපා. තමන් පිච්ච නැහනේ. පින්කම නතර කරන්න එපා. ගැට පිච්ච ගන්න පින්කම කරන්න. තමන් පිච්ච නැහැ කියලා බල බල ඉන්න එපා. එහෙමනේ හැමතැනම මේ හයරාකි එකක් හදාගෙන මා කුණුහරුපයක් නෙමෙයි කඩුව ගිල්ල වගේ නේ. පද්ධතිය තියෙනවා හයරාකි එක තියෙනවා උසස් තත්ත්වය තියෙනවා. වැඩේ යන වෙලාවේ උසස් නම් එයා එන්න ඕනේ තියෙන. ආවේ නැහනේ. අනිත් එක නගත්ත පෙරහැරගත්ත ගියා. ඉතින් බලන්න කොච්චර මොන මොන දේව සභාවක්ද කියලා. අන්න ඒක එන්නේ සමග්ගාණන් තපෝසුකෝ. මේ භාවනා කරන අතර සමගිසුවේ බාහිර ඉච්ඡරයිටි මට කියන්නේ. ඒ සඳහා ඕනම දෙයක් කරන්න. අපේ සමගිය සඳහා භාවනා කරනාගේ සමගිය සඳහා කළ යුතු උපරිමේ කරන්න. ඒ කරනකොට ඒක කියන random action random act of kindness. අපි හොයලා බලලා කරනවා මේ කට්ටියක භාවනා කිරීමට බාධා මොනවද තියෙන මම ඒක අයින් කරනවා. බාධා වෙනවා නේ මම ඒකට කැපෙලා ඒක අයින් කළා දාලා කරගෙන යන්න ආයෙත්. මාත් ගිහලා පුළුවන් නම් භාවනා කරන්න. භාවනා කෙරුවේ නැතුනට කවන්නේ භාවනා කරන්නන්ට සාදු කියන්නේ. භාවනා කරන්නන්ට නැමිලා ගත කරන්නකෝ. ඒට වැඩිය මනසක්. අර දන්තල දීලා නෙමෙයි මිනිස්සේ දන්තල තියෙන තැනට අත දික් කළ පෙන්නලා. ඊගාවාත්මී අත දික් කරපුවාම ඒ අතින් හිතුවපෙතු සම්පත් හම්බෙන්න පටන් ගන්නවා. දාන දීපු මිනිස්සුන කොහොමද එහෙමනම්? මෙහෙම අත දික් කළා කියවලු අන්න අන්න අත අන්න ඔතනින් හඳින් ගිහලා මේ අන්න අතන දානශාලාව තියෙන මිනිහා යන්නේ ඇතෙන්. පාරයින් ඉඳලා යන්නේ මිනිස්සුල පාර පෙන්නුවේ අත අත දික් කළා. ඉතින් මේ වගේ තැනක ඉඳ ගියාම අපි කුලියට දීලා ගන්න බාස් කෙනෙක් දිහා බලන්නකො. ඒ වෙලාවට කල්ලා යනවා මිනිස්සයා. වෙන තැන කරනකොට ඒක කොහොමඩක් අපිනා සිද්ධ වෙනවද? අපි හරි කියන්නේ තියෙනවා මෙතන භාවනා කරන තැන. සද්ද කරන්න වෙන කරන දෙයක් නැහැ. අඩුවෙන් කරන්න. ඉතින් මිය කරලා යනවා. මේ ගස් කොළන් පවා පුදුම දෙයක් නේ කරන්නේ ඉන්න කෙනා මං කියන්නේ ඕක තා බොහොම ප්‍රායෝගිකව මං කියන්නේ. භාවනා මධ්‍යස්ථාන කියලා කේලම් කියන්නේ නැත්තම් නිවන් දැක්කා වගේ. කේලම් වලින් තමයි අද ලෝකේ තියෙන උප්පරිම හොඳම භාවනා මධ්‍යස්ථාන විනාශ වෙලා තියෙන්නේ. කේලමමයි. එමෙයිද ගිහිල්ලා පිටිපස්සෙන් කුට්ටු කරනවා. දෙන්න ඕනේ පැලෙන්න ගහන්න. අයියෝ මෙච්චර මේ විනය සාකච්ඡා තියෙනවා මෙච්චර ධර්ම සාකච්ඡා තියෙනවා නම් කියපියකෝ. ඒවට නෑ. ඒවට පස්සට ගිහිල්ලා පොඩ්ඩක් කාටවත් ඇහෙන්නේ නැති පුද්ගලිකයි රහසිගතයි මොන ගුණ හරිද මේ භාවනාව පුද්ගලිකයි රහසිගතයි. එහෙම තියෙනවා ගැලෙස් තියෙනකොට එහෙම තියෙනවා. මතු කරලා දෙන්න ඕනේ අපි විවෘත කරන්න කරන්න බබලන. වැඩි සෙනඟක් ඕනේ නැහැ. ඉන්න ටික. එතකොට ඒ සමගිය ඒකේ මේ ලොක්කගේ විතරක් අයිතිවාසිකම නෙවෙයිනේ. සියල්ලටම සමානව යන දෙයක්. හැම කෙනාම දැනගන්න ඕනේ මේකේ নানা ආකාර තනකොළ වැවෙන්න පුළුවන් මේ සරු පොළවේ. අයින් කළා. එතකොට පොගේ වැවෙන. ඒ නිසා සමග්ගානන්ත පෝසුකේ ඇති වෙන්න තමන් අර භව වංචනික ධර්ම ගැන ෂට ධර්ම ගැන මායාවී ධර්ම ගැන හොඳ අවදින් ඉන්න. හැබැයි මේ මායාවී කරන මායාවී බව වෙනලා වට්ටන්න එපා. ඒකගේ ෆේස් වැලියු එක කඩන්න එපා. කැඩුවොත් විනාසයි. දැන් කවුරුද මෙයා මායා කරන කෙනෙක් කියලා එයාට එයාට දැනෙන්නත් ඕනේ. හැබැයි එයාට නිග්‍රහ වෙන්න දුන්නොත් මගේ ඇති වැරද්ද. Don't lose his face. එයා කොහොම හරි ඉන්න ඕනේ ඇතුලේ. process එකේ යනකොට දඬු අඩුවේ හොඳට හිර වෙලා ඉන්නවා. පැන්නොත් එයා අනිවාර්යයෙන් හතුරෙක් වෙනවා. එයාටත් හතුරෙක් වෙනවා අපටත් හතුරෙක් වෙනවා. ඊට පස්සේ දුරදි යනවා වැඩි. පටිගෙට යනවා. ඉතින් යාට ඇතුලෙන් දැන් ටික ටික රත් කර කර වතුර දානවා. ඒක නිකන් අමුතුම අමුතුම කලාවකින් අර තේරුම් ගන්න ඕනේ ඒක කරන්න බැරි දෙයක් දෙන්න බැරි දෙයක් අමතර දුක් දුද්දගත් දදාදි දුක්කරං කරෝති දුක්කමං කමති. ඒක ඒක සමාජයට තේරෙන්නේ නැහැ. ඒ පුද්ගලයා දැන් process එකගෙන එනවා. එනකොට සමාජයේ දැඩි දඬුවම් පමුණන්න බලන. ඒකට කඩලා යනවා. දඬුවම් නොකරත් බෑ. යාර කියන්නේ පරිසං අඟුලිමාලට කිව්වේ අඟුලිමාල ඔය මිනිසුන්ට ගල් ගහයි. මුණට කෙල ගහයි. උඹ මේ වැදි නිවන් දකින්න නැතුව ගියොත් කල්ප කොච්චර ගන්නකොට කොට ඉදන්නේ. දැන් ඔක කාපන්. ඒක ආනපන අඟුලිමාල පැත්තකට කරලා කියන්නේ. ගල් ගහනකොට ඔලුවට වදී බල්ලෝ පණී සිවුරට කුණුසි කනට ඇඟට වැටේවි. බල්ලු මිනිසු කියලා ගහන්න මූණට වැටේවි. ඔය සතුටින් බාරගනින්. ඕක මතින් ආය කර්ම රැස් කරන්න එපා. ඒක කට්ටියට කියන්නේ නැහැ. මොකද කට්ටියට ඒක වදාල් නැහැ. ඒකට නාම මේ සාමේ අඟුලි වල හැම හැමදාම බුදුහාමට ඇවිල්ලා අයිස්සත් දෙනවා. අද මෙච්චර කුණු බාල්දි කණක් දැම්ම ඇඟට. අද කෙච්චරක් මෙච්චර මිනිස්සු මගේ මූණට කෙල ගැහුවා. අද බල්ලු මෙච්චරක් පාරට පැන්නා. අද මෙච්චරක් ගල් ගහන ඔළුවට වැදුනා. ඉතින් බුදුහාමට පොඩ්ඩක් හිමීට හිනාවක් යනවා. අඟුලි මාලට ඊට වැඩිය හිනාවක් යනවා. දැන් ඔක්කොම යනවා මිසක් කාලෙන් කර්ම රැස් වෙන්න දෙන්නේ නැහැ. දැන් බුදුහාමට අඟුලි මාලයි දන්නවා. කොච්චර කාලයක් අඟුලි මාල මේක විනෝදාංශයක් කරගන්න ඕනේ. ඒකට අද මහේසාක්‍ය මහරහතන් වහන්සේ නමකට නොකැලල් චරිතයක් අපිට ඉතුරු කරලා තිබ්බා. ආත්මික මුර්ගෙක්. ඇමරික ත්‍රස්තවාදී. අයින් කරාන. තෝ පළ කියලා. නිසා බුරු පඬිස්සංශ කියනවා භාවනා කරන්නන් අතර වැරද්දක් කරනවා නම් එයා පවුලේ කෙනෙක් විදිහට සලකලා කටයුතු කරන්න කියලා. මරණ්ඩයි. අපේ පවුලේ එකා චූට කියනවා මේ හැදිච්ච ගෙදර නැහැදිච්ච එක දැන් බෝ කරන මගුලෙන් බලපන් අපේ પરම්පරාවම ඉවරයි හැදින්න බලපන් කියලා. ඉතින් ඌට හැදෙන්න ෆේස් වැලියු එක නැති කරන්න අරක. ඌ ඒ කියන්නේ ඌ කියන අපි කියන්නේ මූණ දෙන්න බැරි තත්ත්වයකටපත් කරන්න එපා සමාජයට. මේ මෙයා මේ රහෙන් අයින් කෙරුවා. ඒ තත්ත්වයටපත් කරන්න බෑ. ඉන්නකොට ගම්මලා අනිනවා. මෙයා කාටවත් පේන්නේ නැති වෙන්න ඇන්නා නිකන්. <laughs> නිකන් ඉන්නවා. ඔබට රිදෙන්න අනින්න ඕනේ. හැබැයි යන්න දෙන්න. එහා පැත්තෙන් අත දාලා අනින්නේ. يعني මේ පිටිපස්සෙන් අත දාගෙන දීපුවම දැන් වැටෙන්නේ අතටම තමයි. ආනේ වගේ ඒකේ හාන කොටයි කොළපාගෙන කොටයි ඒ දෙල්ලම තියෙන අරකුණ්ඩ කරන වැඩවල අරකට වඳිනවා අන්තිමට වෙලා. හැබැයි දාගත්ත නේද මඩ මඩවන්න ගත්ත නේද ගහන උකුණු ගහමුත් ගහන. ඒකනේ ඉතින් අම්බරෝ කියලා පස්සේ අම්බරෝ කියලා නමකුත් දාගෙන ආක දියක් කාතෝ කිවුලක් කා කියලා තමයි ගහන්නේ ගහනකොට. අන්තිමට ඉවරනකොට වැඳලා <laughs> මායාවක් වගේ යන්නේ මේක තමයි කමත් භාෂාව කියන්නේ. අමුතුම භාෂාවකින් කතා කරන කමතර කියන්නේ. දැන් නම් ඒක කොහේවත් පලාතක නැහැ. ඉතින් අපි අපි තිබිලා තියෙන ඔය පැමිණි දුක් පැණිරායි කියන කතාවත් එක්ක බෞද්ධ සංස්කෘතියේ පුදුම ලස්සන මේ ඒ වගේ අර මිනිහ විසිකරන්නේ මොන මේකාවත් තියෙන පිස්සන් කොටු හදලත් නැහැ. ඊට පස්සේ ස්පිරිතාලේ තිබුණෙත් නැහැ. ඔක්කොම ගියේ ඇතුලේ. පිස්සක් ගියේ ඇතුලේ. ඔක්කොම ගියේ ඇතුලේ. ඉතින් හැලියකුළු නෑමිලෙන් වහගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක අද මම දකින්නේ මේ වගේ භාවනා සමාජයක හැම જાතියෙම කෙනෙක් ඉන්න ඕනේ. නැත්තම් මට හිතෙනවා පිස්සෙක් හරි වෙන්න. පිස්සෙක් ඉන්න ඕනේ නේ මේකට. මේ ගේම ගෙනියන්න බෑ කවදාකවත් පිස්සෙක් නැතු. ඔක්කොම දාන්තුරු වුණොත් මේක අච්ච කච්චා. ඒ නිසා ඒ ඉඳපු ගමන් පිස්සෙක්ගේ රෝල් එක රන් කරන්න, ලෙඩෙක්ගේ රෝල් එක රන් කරන්න ඕනේ. කයි කේලම් කියන කෙනෙක්ගේ රෝල් එක. පිටින් ඇවිල්ලා දුස්තර බලන කෙනෙක්ගේ අචාන් බ්‍රම් කියනවා මම දවසක් වෙන් කරගෙන ඉන්නවලු මම්ම ආගන්තුකෙක් වශයෙන් හැසිරෙනවලු. පිටින් ආපු කෙනෙක් වගේ. එයා තමයි ස්ථාන හැදුවේ. මම දවසක් තියෙනවා එදාට මම ගාගන්තුක වශයෙන් ඇවිල්ලා කවුරු හරි කියලා ඇවිල්ලා බලනකොට මේ ඔෆිස් එක තාම ඇරලානේ. ඒක තමයි මාත්මේ බලන්නේ කියලා අරනකන් තමයි කියලා එයත් බලන්නේ. ඊළඟට අධිකාර මාත්‍ය ඇවිල්ලා මේ 12 7 වාරේ පස්සේ ආපුවාම ඇසෙම්බලි එකේ තියෙනකන් එළියේ කූඩාරමක දානවලු. මෙයා ලොකු සර්. මෙයා බහුවෙලා ඇවිල්ලා ඌත් ඉන්නලු කූඩාරේ. මොකද 7 වාරේ බහුවෙලා ඇවිල්ලා. ඔයගොල්ලෝ නෑ යන්න බෑ. ඉතින් මම නේද මේ නීතියේ මම වෙලා ගිහිල්ලා ගිහිල්ලා. ඉතින් එහෙම එහෙම බලන්න පුළුවන් ගතියක් තියෙන. ඒකනේ යෝගාවචර කියන්නේ. ඒකනේ අහිංසකම කියලා කියන්නේ. ඒක unassuming. අන්න ඒක තියෙනවා නම් මම කියන්නේ නිවන් දැක්කා වගේ කියලා. ඒකට ආය වෙනම යන්න ලෝකයක් නැහැ. ඒක ඇතුලේ ඉන්නකොට වෙන no friction හැම කෙනාම අපි අඳුර ගන්නවා. අපි හැම කෙනාම අඳුර ගන්නවා. අනේ ඒක හරියම හරි මේ සාජාසයක්ද පුරුද්දෙන් ගන්න එකක්ද මන් දන්නේ. ඒක හදන්න පුළුවන් කැරක්ටර් එකක්ද නැති එකක්ද මන් දන්නේ. මේ ත්‍රිපිටකේ කතා කරන්න ඔන්න ඔය මාතෘකාවට තමයි. ඒක බොරු කතාවක් නේ ඒක කියලා නෑනේ බුදුහාමුදුරේ. ඒක කාශ්‍යප ආත්මවංශයට දාලා තියෙන්නේ විනය ඉස්සරහින් තියන්නේ. ඒකෙන් තමයි අද හුඟා සවුත් වෙලා තියෙන්නේ. බුදුහාමුදුර කියන්නේ ධර්ම විනය දෙකේ ධර්ම ඉස්සරහින් තියන්නේ. විනය ඇතුළත තාලද හදන්න පුළුවන්. ධර්මික අර්ථකත්ව හදන්න බෑ. ඉතින් ඒ තීද්දෙන් අපේ පොතේ තෝ ඉස්ලාම් ලිය තියෙන්නේ විනයෝ නාම සාසනස ආයු කියලා කියනවා. ඒක මේ ධර්ම සංගායන වේලාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියපා. කිව්වද නැද්ද කියන්නේ අපි දන්නේ අපි බාර ගන්නවා. හැබැයි ඒකේ පොඩි ට්විස්ට් එකක් යනවා. ධර්මයේ පසල ගන්න. දැන් විපස්සනා කරනකොට විනයට පොඩි අවසල කිල්ලක් වගේ එකක් යනවා. ධර්මයේ ඉස්සරහින් තියෙනවා. ඒකල කියන ධර්මයේ දන්නවනම් හදන්න පුළුවන්. ඒ වැරදි කරන්න කියනව නෙවෙයි. වැරදි කිරුවා කියලා නේ පශ්චාත්තාප වෙ ඉන්න එපා. ඒක හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ධර්මයේ මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් විනයත් ඉවරයි, ශාසනයත් ඉවරයි. ඒ නිසා මම මේ ඔය මට ප්‍රශ්නයක් ආපු වෙලාවේදී පැවිදි වෙලා ආයි තිනර භවතන්නට තද වෙලා නැටට රඳ වෙලා මේ ලොකු සංජය පණියක් කියලා තුනවා. මං ගබඩාව කරනවා. මම ඊට පස්සේ ගිහින් දැන් මූණ දිහා බලන්නේ ලොකු සංජය මොනවක්වත් කියන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ නමලා විශාල අභිනිෂ්ක්‍රමණයක් කරන්න ඇවිල්ලා තියෙන ලොකු කැපකිරීමක් කරලානේ. ඒ නිසා ඕක කරන්න ගියාම ආපු විවේකයට බාධායිනේ. ওই කපඩාවේ අතුරු මට දෙන්න. කිව්වා. ඒ කියන්නේ මම දැන් මේ නිලිය පහ කරන්න හදන්නේ. ඒ ලොකු බේරුමක් නෙමෙයි කරපු එක දන්නවනේ වඩා කරනවා කියවා මොකද්ද කියන්නේ කියලා. මම යතුරු අතර අරගෙන ඉවල මං කව සාහනස මේ මට යතුරු නම් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්තේ. යතුරු අතීතයන් කිව්වා මට මීට පස්සේ දවසක මේක වුණොත් මම කොහොමද හැසිරෙන්න ඕනේ? ඔබ වහන්සේ විතරනේ මේක අහන්න කෙනෙකුට ලෝකේ ඉන්නේ. බාන්දිවල් කියන්න එපා මට. නෑ නම ඒ වෙලාවේ හිත අයින් කරගන්න දැනගන්න ඕනේ කියලා. ඒක මම අහලා දෙවුණා. ඒක කල්ලයක් වෙච්චාම තීන්දු කරන්න එපා හිත අයින් කරා. ඊට පස්සේ මම ආව සාංශේ එහෙම අයින් කරුවට විනයෙන් බේරෙනවද කියලා නෑ. විනයෙන් අහුවෙලයි. ඒක දැයකට මොකද? ඒකට පස්සේ උත්තර දෙන්න පුළුවන්. දැන් කලබල වුණොත් ඒකත් නෑ මේකත් නෑ කියලා. දැන් කලබුණොත් වෙච්ච සිද්ධිය දන්නෙත් නැහැ විනය හදන්නත් බෑ. ඉතින් ඒ තුරු සාංශ මම දැන් ඔබ වහන්සේට යතුරු දීලා මට ආයේ මේ අවස්ථාව නැති වෙනවනේ. මට ආයේ සංසාරයක් ඉඳ වෙනවනේ මේක බලන්න. එහෙමනම් යතුරු තියාගන්න. ඒක නම් කරන්න ඕනේ. මේක නම් අපේ ජීවිතේ මේක නම් ආර්ය පරිශ්‍රය. මොකද සාංශ මට වරදී මං ආයේ එනවා ඔබ වහන්සේ ගාවට. හැබැයි යතුරු ගන්නවා. එන්නේ මම කරලා තියෙන වැරද්දක්. ඒක වෙනම දෙයක්. ඒක හදන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගනින්. නෑ මේක බෑ මෙහෙම විනය තමයි වැදගත් දෙය කියලා ඒ වෙලාවේ මම දාලා දැම්මා නම් ආයි ධර්මයේ තේරුම් ගන්න වෙලාවකට ලොකු සාන්තිකාරගේ වචනයක් ගන්න වෙලාවකට ආයි හැදෙන්න වෙලාවක් ආවේ නෑ. ඊගාවතරේ ආවා. ඒ සිද්ධකම දීපුවා මොනක්වත් නෑ වැටෙන්න දුන්නේ. ඒකට මම දන්නවා. මම ආවුද සන්නද්දව හිටියේ දුන්නේ මේක හදපු එකට. ඊට පස්සේ කෙලින්ම ගිහිල්ලා ඥානන්ත හඳුනන කියලා සාමණේරයෙක් ඉන්නවා දාන භාවනා මොකේද මේ මේ ගබඩාවේ විනාශ කරන්න ඕන. කියලා කෙලින්ම ඥාන ඥාන දහමර කතා ඊට පස්සේ කිව්වලු ගැහදුවේ ධම්මනිසන් ඥානරෝනේ. ධම්මනිසන් ඥානරෝ කියලා කිව්වලු මේ සාමණේරයෙක් ඉන්නවා අන්තිම සෞත්තුයි මේ ගබඩාවෙන් ඇස් කරන්න කියලා. ඥාන දහම තමයි ඒතර බලකාරය ලොකු සංසි ලොකු සංසි ඥාන දහමර පොඩ වාඩි වෙන්න කියලා කිව්වලු. ඔබ වහන්සේ කවදාද මැරිච්ච දවසේ චරිත කතාව ලියන්න වෙන්නේ මට. මුලේ සාංශය කොවිඩ් කතරේ මේ ලිව්වා. ඔබ වහන්සේ මේ Taman හදපු තැන මේ ගබඩාවට මේ කරන බලපෑමේ නපුර මේ චරිත කතාවෙන්වත් අයින් කරන්න විදියක් නැහැ. ඒ කරුණාකර මේක Tamanගේ හදාසක් ගන්න එපා. පැත්තකට වෙන්නේ. ඉතින් දැන් එහෙම කිව්වට පස්සේ කූල් කරලා කරලා මට ඇවිල්ලා යකෝම කරන්න එපා මේ යක්ෂයාට තද වෙලා ඉන්නේ. මොකද තද වුණාට කරන්න දැන් ඊට පස්සේ ගහන්නේ ආයේ කුඩු විසියෙන්න ගහන්නේ. මම මේක ඉවර කරන්න ඕනේ. ඒතර ධර්මයේ. ඊට පස්සේ මයි ගාවට ඉන්නේ. මම පලාතට ඉන්නේ. ඒක තමයි මම මෙතන භාවනා කරද්දී මගේ වටේ කැරකිලා ගිහිල්ලා තියෙනවා මට මොකද්ද වැඩකට. මම අඬ ගහන යන්නේ මේ දූත මෙහෙවරකට. ඥානධාරකව බැලුවා බැලුවා ආයසුතු පැය ගානම කෙලිම භාවනාවේ ඉන්නවා බලනවා යනවා එනවා බලනවා යනවා කියලා ඊට පස්සේ මොකක්ද ඒකට මයි ළඟට ඉස්ස මම මේ මම හොයන්න ආවයි කියලා නෑ ඇත්තටම ආවේ මෙහෙමයි මේ යහකන් යන ගානට ලොකු සංසී නියෝජිතෙක් විදියට මම කොහොම භාවනා නීටි මම නැගිටලා බෑ කියවන මොකද වෙන්නේ මට විශ්වාස කරන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම කෝ ඔයහට ප්‍රශ්නයක් තියෙනවා. මම බෑ කියවන මට යන්න කියයි මෙතනින්. නෑ හම්බුනේ මම කෝ කියනවා. <laughs> මම ඒ භාවනා කරේ වැරදිලද? කරන්න දෙන්න එපාමයිත් එක්ක. නෑ හම්බුනේ එහෙම නේ මම කෙලින් කතා කරද්දී මොකද කියන්නේ? මම කෝ මාත් කෙලින් කතා කරන්නේ. මම ළඟට එන්න එපා. හොඳින් කියන්නේ මම මේ. කියලා අනවශ්‍යයෙන් තැළුවා. කියන්නේ තේරුමක් නැතුව තැළුවා. එහෙම තල්ලා තමයි හදලා අන්තිමට මම උපස්ථාන කරන වෙලාවේදී ඒ ඥානද ඥාන ධම්මනිදන්ත ආමලා අසුචි මගේ අතින් අත ගෑවා. ඒ කියන්නේ කිසිම කතාවක් නැහැ. දවසක් උපස්ථාන කරපු ගමන් බනට ගියා. මට අත තියාගෙන දැඩි මගේ ඇතුලෙන් එන අසුචි ගඳ. කොහෙන් ගෑවුණාද දන්නේ නැහැ. මොකද මම සිවුර ගලවලා අන්දරින් ගලවලා වැඩ පටන් ගන්න. ඒක ලෙවල ඒක දාගෙන යන්නේ. උද්දට උදේ දාහනේ වළඳලා යන්නේ එතෙන්. මොකද නෑ හත්ති කොන කක්කා. මම හරි ආශාවෙන් උදව් කරා. මොකද මේක හදපු කෙනා. මම ළඟට එනකොට පුදුම බයයි. ඊළාට මොලේ නරක කළා මට ගුණ වලපත් කියනවා. වැඩ කරන එක අන්නර උසහාමුදුර එනවා කියපු ගා ළඟට නෝ උපවාසන සෝවන් වෙලා ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම කතෝවන්නේ රහත් වෙලා ඉන්නේ නටන්න එපා කහන්නේ කුඩේ ඒතර මම දැන් මේ ධර්මයේ ඉස්සර කරගත්තාම මයි ළඟ විනේ නෑ වෙලා. ඒ කියන්නේ මම වැඩිම මට උද මේකට උදව් කරව හාමුදුරන ගහනවා බනිනවා. ඒ මම දන්නවා මේ අක්ෂයාට ඒ විදිහට වැඩ කරන්න. ඊට පස්සේ මට විතර උදව්වක් කරන්නත් බෑ. යාට මොකද අසනීපෙච්චලයි මම අතට ගත්තේ. මගේ දෝතර ගත්තේ මොකද මම දැනගත්තා ඒ වෙලාවේ අසනීපුන සංඥාවන් දෙනවා කද්දාකත් අතරින්න එපා. ඒක මේ තුච්චයි පාහරයි. නික අපේ කම්පැනි කට්ටිය. අන්තික ඒ ස්වාමීන් වහන්සේ වෙන හදපු කෙනා දෙතුන් තරයක් ගැහුවට පස්සේ يعني මම ලොකු සාහිතිකේ ඉස්සලම ගත්තේ වරේ. ඒ වෙලාවේ හිත අයින් කරගනින්. අයින් කරන ඉවරලා ඉස්සරහට ඒ දේ වෙනකොට ලෑස්තිලා ඉන්න. එනවමනේ. එනිසා විනෝනම්ම සාසන සායු කියනකොට අපේ සංස්ථාවත් හරි කැමැති. මාත්‍යත් කැමති ඇති මම කැමති නැහැ. එහෙමනම් මට වගේ කෙනෙකුට පැවිදිලා මේ වැඩේ කරන්න බෑ. මම කියන්නේ ධර්මයේ මුල් වෙලා තියෙන්නේ. ධර්මයේ හරිනම් විනය හදලා දෙන්න. විනය වැරදි වැරදි හදලා හැකි. ධර්මේ නම් වරද්ද ගන්න ඒවා. විනය ඉස්සරහට දාපු ගමන් අපි සදාචාරවාදී වෙනවා. ඒක තමයි ආගම කියන්නේ. ඒක විපස්සනාව නෑ. අපිට විපස්සනාට යන්න ඕන නම් ඕක සමව තියන්න නැත්තම් ධර්මයේ ඉස්සරහින් තියන්න. ඒක තිබ්බ ගමන් සබහා ධර්මයේ පුදුම නතු භාවයකට විනය කියන්නේ සබහා ධර්ම නෙවෙයිනේ. විනී කියනවා ලෝකවජ්ජි පඤ්ඤත්වජ්ජි කියලා දෙකක්. ලෝකවජ්ජි කියන්නේ ගිහටත් තේරෙන දේ. පඤ්ඤත්වජ්ජි ලොකු බුදුරජාණන්සේ පනවූප එකක් නේ. ඒක ස්වභාවය නෙවෙයි. ඒක අදාළ වෙන්නේ ඒ අදිශීල ශික්ෂාට ආයෙලට විතරයි. නිසා ලෝකේ කටයුතු කරන අපි දැනගන්න එක පඤ්ඤත්වජ්ජිය. මේක ලෝකවජ්ජිය. ලෝකවජ්ජ නැති බුදුහමන ගහන්න ඕනේ ඔක්කොගේම අහගතයි. පඤ්ඤත්වජ්ජවලදී තේරුම් අරගන්න ඕනේ මේකට මේ මට්ටමට ධර්මයේ තේරුම් ගත්ත එක අතර ඒක රකින්න පුළුවන්. ධර්මයේ දන්නේ නැතුව ඒක කරපන්න කරපින්න ගත්තොත් ඒ මනුස්සයා ගුරුසරක තියලා ඇන ගැහුවා වගේ, කඩුව කිල්ලා වගේ, මෝල් ගහ කිල්ලා වගේ අද අද අරණ්‍ය වාසී සංඝයා විඳින විඳවිල්ල මට සෝරි කියලා හිතෙනවා. බුදුමාකාර ප්‍රභාව ඇති දේවල් තන්නේ කර විනේට හිර වෙලා ඉන්නේ. ඉතින් එපයි කියන්නත් බෑනේ. පැවිදි වෙච්ච කෙනාගේ මන අපේනේ. නමුත් බුදුරජාණන් මේ සත්‍යයෙන් පෙන්වන්නේ මොකද්ද? ගෝයන් කපපු කුඹුරේ හරක් කවන ගොපල්ලෙක් වගේ මේ සතියට වැඩෙන්න අරින්ද සමාජ නීති කඩාගෙන නෙවෙයි යම් පරතරයක් ඇතුළත ඒ පිපීම තමයි අපි යෝනිසමංස්කාරය කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා සංගය වේවුලනවානේ හරි බයයි මේ හිත නොදන්න තැනකට යනකොට හිත මේ Taman ගත්ත ආනපාන වේවුලනකොට දෙදරනකොට කැඩෙනකොට බය වෙනවා මොකද අර විනයෙන් සීමා වෙලා ඒක මේ Tamanම හදාගත්ත තමම හදාගත්ත බිලි කට්ටක් කොම්බිලි කට්ටක් ඇතුළට වෙලා ඉන්නේ. එහෙම කඩාගත්ත කීප දිනක් මම දැකලා තියෙනවා ඒගොල්ලෝ කතා කරන්න පැත්ත කරලා ඔය තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. නායකත්වයක දෙන්න එන්නේ නැහැ. ඔය නායකත්වයක් දෙන්න බෑ. නායකත්වයක් දෙන්න ගියාම පුරුදු වැඩේ තමයි සම්ප්‍රදාන කුල විනී ඉස්සරහින් තියාගන්න. ඒක තමනුත් ඒකටම කොටු වෙනවා. ඔය පණ්ඩිත සාංශේ අපේ ලොකු සාංශේ දෙනම ඕව පැනපු කට්ටිය. පිරිස හසුරවන්න දන්නවා. පිරිස හසුරුවාට තමන්ගේ නීති වලින් බැඳෙන්නේ නැහැ. තමයි දන්න මේ වැඩේ කරනකොට මෙහෙම තමයි යන්න ඕනේ කියලා ඒක. කියන්නේ බිම්බිසාර රජුරෝ රට්ටුන්ට අඹ උයනට ඇවිල්ලා අඹ කන්න එපයි කිව්වට ඒ අඹ බිම්බිසාර රජුරණ කන්න බැරි කමක් නැහැ. ඒකනේ බුදුරජාණන් සදීප උපමාව. ඒ රට්ටුන්ට තහනම්. ඒ ජීවිතේ කවුද කන්නේ ඌ එහෙම. විදර්ජන තහනම් නැහැ. බුදුරජාණන් කිව්වා රට්ටුන්ට තහනම් පිට මේ මේ මේ සිද්ධි ප්‍රත්‍යහාරේ. මට පම්පනව ගත්තේ නැහැ. මහා අධිරාජ්‍යවාදී හිට්ලර් ක්‍රමයක් මේකේ තියෙනවා. ඉතින් ඒකෙදී විනයනම සාසන සායු කියනකොට ෆ්ලැට් රේට් එකට යනවා සේරම. යන්න බෑ. යන්න බෑ. ඒ නිසා ඒ අර යෝනිසෝමනස්කාරට හැරෙන වෙලාවේ ඔන්න ඕකටත් අභියෝග වෙනවා. සාමාන්‍ය ජෙනරල් රූල් එකට හොඳයි. නමුත් අර ස්පෙસિෆික් වෙලාවේ තේරුම් ගන්න ඕවා මේ කුරුසයක් කරගන්න එපා. කඩුවක් කරගන්න එපා, මෝල් ගහගිල්ල කරගන්න එපා. ධර්මයට දෙන්න එයා දෙයි. කොම්බිනේෂන් එක දෙයි. සාමාන්‍යයෙන් අපි මේ විනය කියලා තමයි අපිත් මේ සාකච්ඡාව පටන් අරගන්නේ. ඒ වුණාට ධර්මයේ කියන එක විනයට එහා පැත්තේ ගිය එකක් නේ. ඒ කියන්නේ ධර්මයයි වැදගත් වෙන්නේ කියලා බුදුරජාණන්සේ අලගද්දූපම සූත්‍රය සඳහන් කරලා තිනවා. ඒකල කියනවා ඒ ධර්මයක් මහන්නේ බලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඒ නිසා බුදුජානසී රහතන් වහන්සේට කියනවා අස්සද්දෝ අකතඥෝ කියලා. කෘතගුණ සලකන්න දන්නේ නැති දන්නේ රහතන් වහන්සේ. වැඩක් නෑ සලකන්න දෙයක් නෑ මොකද වැඩ අරගෙන ඉවරයි ඔක්කොම. ඊවසේ ධර්මයෙන් වැඩකුත් නෑ විනයෙන් වැඩකුත් නෑ. උතාම ධර්ම විනය දෙක සුරීක දාගෙන වැඳගෙන වැඳ වැඳ ඉන්න යනවනම් අපි ඒවට දාස වෙනවා. මං කියන්නේ දාස වෙන්න එපයි කියලා මුලදී දාස වෙන්න. කෘත්‍ය ඉවරනාට පස්සේ හැලෙනවා. හැව හැලෙනවා වගේ. ඒක නෙලැස්තිලා යන එකයි තියෙන්නේ. ඒකමයි ආනපාන ගැන කියන්නේ. වෙලාව හරි. ඊපනම් අපි අපේ සාකච්ඡා නිමාව සටහ කරන්න හදන මට තිබුණ පොඩි එම්බිසාක ඒක ගියා හැබැයි. ධාඩියක් දැම්මම පස්සේ ඊ දවසේ තමයි තිබුණා මේ මේ සෙම තද වෙලා. මේ මේ ආම්දුරු දුන්නේ. ඊරෑ ගෙනාවේ. දැන් ගියා හැබැයි. ඔබ එහෙමනම් අපි ඊතාවතාචාදි ගාථා සජ්ජහනා කිරීමේ අපේ සම්ප්‍රදාන කුල ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරමු. ඊතාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ